ගයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සත්‍තා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා ආරාධනා කරනවා ඒ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා ඒ අතර වාරේ මම ආරාධනා කරන වෙන කාට හරි Eh, මේ ලිඛිත ප්‍රශ්න යන අතර වාරයේ ප්‍රස්තාව අනුව සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න තියෙනවා නම් වාචික උනත් ඉදිරිපත් කරන්න කමක් නැහැ. ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ සිංහලෙන් නම් eh, මම උත්සාහ කරනවා සිංහලෙන් උත්සාහ මේ උත්තර දෙන්න. Eh, කාගෙන් ප්‍රශ්න තියෙනවා නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන් උත්තර ලබා දෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලට හෝ සාමූහික කමඨාන භාවනා කරන වෙලාවට තමයි පහසු ආකාරයකින් මේ ප්‍රකාශන පත්‍ර ප්‍රශ්න සහ මාතෘකා ඉදිරිපත් කරන විදිහට මම මේ අවස්ථාවක් කරගන්නවා මා ආරාධනා කරනවා අපි ඉදිරියට යනවා ලිඛිත ප්‍රශ්න. ගරු සම්මාස මෙතන ලියලා තියෙන අද ප්‍රශ්නේ තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව උපදේශ ලබා දෙන අතරම අතරතුර guided meditation පුහුණු කරන එක් පරයන්කයක් පුහුණු කරන මේකදී අපිට මට ප්‍රවීණ මාර්ගෙට මුත්තේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා අපිට මේකත් අවස්ථාවක් කරගන්න පුළුවන් අපේ කාලසටහනත් එක සලකා බලනකොට මේ කාලසටහනේ පොඩි දෝෂයක් තියෙනවා අවශ්‍ය වැඩ පිළිවෙලේ ඉතිලා තියෙන එකේ ඒක තියෙන්නේ මේ අපි එකේ ඉඳලා දෙක දක්වා එකයි එකයි කිය දෙකයි කිය ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල පස්සේ වාඩි වෙන භාවනාවක් කරනවා කියලා ඊට පස්සේ ආය සක්මන ඊට පස්සේ වාඩි වෙන එක ඒ අනිත් පැත්තට හරවන්න වෙන්නේ මොකද දැන් අපි වාඩි වෙලා ඉඳලා ආයසරයක් වාඩිලා ඉඳ භාවනා කරන්න බෑ ඒ නිසා ඒක කර්මා කරලා මේ නිවැරදි කිරීමක් කරන විදිහට සබාවින් ණයටත් ඒක මතක් කිරීමක් විදිහට මම අවස්ථාවක් කරගන්නවා එතකොට මම මේ කරන අලුත් හැකියාවක් එක්ක අපිට හතර ඉඳලා පහ දක්වා තියෙන්නේ ඉඳගෙන කරන භාවනාව. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ භාවනාවේදී මේකීමක් කරන්න කියලා විනාඩි 20ක විතර වගේ ඊට පස්සේ අපිට පුළුවන් ඒක කයිටඩ් මෙඩිටේෂන් එකක් විනාඩි 20ක් විතර කරලා ඉන්න අයක් දිගට භාවනා කරන්න. අපි එනවා ඉඳාගස්සෝ කියන්නේ. උස්කල ගන්න පුළුවන් ඔය මයික් එක. සම්පූර්ණ ප්‍රශ්නේ මම මගේ යන සක්කායත්‍ය විෂයාකාරකින් පංචස්කන්ධය ආශ්‍රිත සිදුවන බව අසත්‍යයි. ප්‍රායෝගික වශයෙන් මේ මෙහි කරන විට දැකීමක් ඇත දැකීමක් නැත යනාදී වශයෙන් විස්තර කෙරේ. මේ මට වටහා ගැනීමට පහතින් වෙන හේතුව නිසා අපහසු වේ. හේතුව නම් දකින්නේ නැත. වශයෙන් සිතන්නේ කවුද යන්නයි. මෙතනදී සිදුවන්නේ සිත පාත් කර ගැනීම සඳහා විරුද්ධ පැත්තෙන් සිටී සිත උපදවා ගැනීම. මේ කර්මාන්තව පැහැදිලි කර දෙන්න. මම හිතනවා ඒක ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන තියෙන විදිහට මේ දැක්කින් එක්ක දකින්න කෙනෙක් නැති කියන ක්‍රමවේදය ਸਰවචනාසේ ක්‍රමවේදයක් නෙවෙයි. ඒක නිසා යම පිළිතුර උපදේශ මාර්ගේ වරදොල කියාගත් එකක් අල්ලගත් එකක් වගේ මට පේන්නේ. ඉතින් ඒකට උපදේශ දෙන්න තියෙන්නේ අපි දානයක් වශයෙන් කියනවා ආනාපාන සති වගේ භාවනා කරනකොට තමන්ට අනාතීත රූපයක් පේනවා. අනාගත රූපයක් පේනවා. මේ නිසා අපිට අර කරගෙන යන භාවනාවට අතුරුාන්තරාවක් අපවස්ථාවක් ගත්තොත් ඒ දකින්න දේ භාවනා භාවනාවේ යන්නේදී යනකොට අපිට පර අතීත රූපයක් වෙනවා නාමික රූපයක් වෙනවා. ඉතින් ඒක රූපයක් නෙවෙයි සත්‍යයක් වෙන්න පුළුවන්, නාමයක් වෙන්න පුළුවන්. මේ දකින්න දේ මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියලා මෙනෙහි කිරීමක් නම් ආනන්ද සප්පයි සූත්‍රයේදී සර්වචාන්සි දේශනා කරනවා. ඒකත් කරන්නේ භාවනා උගාද වුණාට පස්සේ. ආරම්භයේදී එන දේවල් දෙවිට ප්‍රතික්ෂේප කරන්න යන්නේ ඒවා උත්සාහ කරනවා ඒවා එනේන විදියට ඒවා දිහා බලන්න ඒක නැතුව මේ දකින්න කෙනෙක් නෑ දකින්න දෙයක් නෑ වගේ කියලා මෙනෙහි කිරීමේ ක්‍රමය වරදොල අල්ලගෙනයි ප්‍රශ්න මතුවලා තියෙන්නේ. කෙසේ නමුත් මම හිතනවා අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන සූත්‍රයේදී යම් අවස්ථාවලදී අපිට මේ වගේ නිදර්ශන ඉදිරිපත් කරගන්න වෙනවා දේශනාව ඉදිරියට ගෙන යන්න. ඒ නිසා මම මේ ප්‍රශ්නේ අයින් කරලා තියන්නේ සාකච්ඡා ධර්ම සාකච්ඡා ධර්ම දේශනා යන වෙලාවේදී අපි බලමු මේක දේශනාව කරහා නැත්නම් දේශනාවට මූලික කරුණු සපයා ගැනීමට ප්‍රස්තාවක් කරගන්න. ඒ නිසා අපි ඉදිරියට යන බලාපොරොත්තු වන තුන්වෙනි ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ කය ඍජුව තබාගෙන ඉඳගත් පරයන්කේ භාවනාවේදී සක්මන් භාවනාවේදී කාය වේදනා චිත්ත ධම්ම යන සතර සතිපට්ඨානයේ යෙදීම පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා කළ නැත. ප්‍රශ්නෙට පිළිසිදු නෑ. නමුත් කියන ටිකේ පැහැදිලි වෙන්නේ අපි වායු පොට්ටබ්බ දාසෝට හිත දාන්නේ වාඩි වෙලා ඉන්නකොට එතකොට කයි ඇදවීමක් හැමදීමක් වුණොත් ඒ හුස්ම බද්ධශීලා බාධා වෙනවා. එතකොට ඉසිකක් වෙනවා කුබෙල්ලේ පිටිපස්ස අමාරු වෙනවා. එතකොට යෝගාවචරය දන්නේ නැහැ යමාරු ආවේ වැරදි විදිහට ඉරියව් පැවැත්වීමෙන් භාවනා වෙන්නේ කියලා. ඉතින් අර වැරදි විදිහට ඉරියව් පැවැත්වීමෙන් සංකල්ප නැති කිරීම සඳහා හැකි තාක් දුරට විශේෂයෙන් පටන් ගන්නකොට කඳ ඍජුව සම්මිතිකව තියාගන්න කියනවා. නමුත් භාවනා කරනකොට මේක ටිකක් වැක්කෙන ස්වරූපයක ලීන ස්වරූපයකටපත් වෙනවා. ඒක නෙවෙයි මෙතන අදහස් කරන්න පටන් ගන්නකොට. දෙක සක්මන් කරනකොට ඒ කඳ ඇදවිලා තිබුණොත් මුගක් වෙලාවට මේ උරපත් තමයි වෙනවා. ඒ නිසා කියනවා පයිදියා බලන්න යන්න එපා. බම්බයක් විතර ඉස්සරහින් බලන්නේ කියලා. නැත්තම් ඒ වගේ දේවල් වල වැඩි අවධානය පිණිස අය බලන්න වගේ කියොත් ටික වේලාවක් ගියාම දන්නේ නැතුව මේ පිටිපස්සේ තියෙන අර තාරකා මස්පිදුව අමාරුවටපත් වෙනවා. ඒ වගේම සමමිතික නැතුවොත් ඒත් අපහසුතාවපත් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් අපි නිකන් සාමාන්‍ය මතක තියාගෙන ඉන්නොත් සක්මනකින් තොරව නැත්නම් මේ වගේ සම්මිතික වාඩි වෙච්ච හැම වෙලාවෙම අපි ඉන්නේ අසම්මිතික. අපි සෑම රස්සාවකින්ම අපි අපේ අනු ශරීරයේ එක පැත්තක් වැඩි ක්‍රියාත්මක කරනවා. ඒක නිසා ඒ රස්සාවෙන් ඇති වෙන ඔකියුපේෂනල් එක්ස්පෝෂර් එක අනිත් පැත්ත හරවන්න කෙනෙක් උනන්දුනේ නැත්තම් ඉතින් අර වැඩි ක්‍රියාත්මක පැත්ත වැඩි නාකි. අනිත් පැත්ත තිරියම් වෙනවා. ඉතින් ඒකට ගොඩනැගීමයි දැනගත කරත්තේ වගේ එක පැත්තකට අදිනවා. ඉතින් ඒකට අනික් පැත්ත ක්‍රියාත්මක කිරීම නෙවෙයි හොඳම වැඩේ සමමිතිකව කරගෙන යනකොට හිතට වදලා දෙන්න ඕනේ අපිට අර හැකියාව කරන්න වෙනවා විවිධ ක්‍රියාවල පවත්තන්න වෙනවා ඒකට තියෙන විෂමතාවය අපි සමතාවයක් කියලා හිතට වදලා තියෙන්නේ අපිට ඒ තරම්ම තත්ත්වගත වෙලා තියෙන්නේ සමබරකත්වය අනුන දුන්නා වශයෙන් හිත ඒකට සාපේක්ෂව සම්බන්ධ වීම කරනවා ඒක නිසා මේ පරියන්කේ සක්මනේදී ඒ ඉරියව්වල සංකර භාවෙදීම තමන්ගේ කායර තමන් කරන ලොකු අනුකම්පාවක් ලොකු මෛත්‍රියක් වෙනවා. එහෙම නැති වෙලාවට අරත්ත ගතගත්ත ගොනෙකින් වගේ මේ යන්ත්‍රෙන් වැඩ ගන්නවා. හරිම අසාධාරණ වැඩ ගැනීමක් වැඩ අරගන්නේ. බැරිම තැන තමයි ඇඟලෙද වෙන්නේ. ඊට පස්සේ තමයි ඔය මේ ආතරයිටිස් එහෙම නැත්නම් ඔය සම්පත් අමාරු. ඒ කියන්නේ අවස්ථා පහක් විතර කරලා. ඊට බොහොම කල්ලාතුව මේ ශරීරයේ යන්ත්‍රය ඇද වෙනකොටම යම් යම් සලකුණු දෙනවා අපේ හිත ඔලමන නිසා අපේ හිත මෙට්ට හිලා තියෙන නිසා අපිට සංඥා තේරෙන්නේ නැහැ. නමුත් පරියන්කේ ඉන්නකොට සමබරව වන්දන සක්මන් කරනකොට අර හිතේ සතියත් එක්ක සියුම් භාවයත් එක්ක අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ විහාර මනෝව්‍යාපාර කියන දෙක වැරදුනොත් හිත ප්‍රාර්ථනා විහාරය අතර ඉරියව සහ මනෝ ව්‍යාපාර වැරදුනොත් ඒකේ දීර්ඝ කාලික වැරදීමේ ප්‍රතිඵලයක් තමයි හැබැයි වෙච්ච රෝගයක්. එහෙම නැත්නම් කියන්නේ වට මුල් බහගත්ත රෝගය. ඒකට වෙන මොනවාක්වත් කරන්න ඕනේ සමබර භාවයේ දෙන එක විතරයි කරන්න. යක් වෙලා තියෙන අපිට රැකියාව උදේ කටයුතු නිසා කිසිම වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. මේක සමබරව කියන්නේ. ඒකා සක්මනේදී පරියන්කේදී කයට ගරු කරලා කයට අනුකම්පා කරලා අත්ත කුසලයේ කියලා මේකට කියන්නේ නැත්නම් අර්ථ සිද්ධිය කියලා. ඒක වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන එක ලොකුම මොනවාද? යම් කිසි අපි ගත්ත ගත්තොත් එක් පවුලක පවුලේ බාරදරන නැත්නම් වැඩ කරන යුගයේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් හම්බ කරන මනුස්සයා කියන්නේ බඩ රස්සාව තියෙන මනුස්සයා කියන්නේ බ්‍රෙඩ් විනර් කියලා කියන්නේ. ඒ මනුස්සයා තමන්ගේ ශරීරය ගැන හිතුවේ නැත්නම් ඒ මනුස්සයාට පවුල කෙනෙක්ගෙන් එහෙම හිතවිල්ලක්වත් ලැබෙයි කියලා හිතන්නේ. කතාවක් නැහැ. කිසිම කෙනෙක් ඒ හම්බ කරන මනුස්සයාගේ සපතනීප සෞතුරණ කවුරක් නැහැ. හම්බ කරපු දෙයට බිල් දෙවන්න විතරයි කට්ටිය. මට අර කොහොමද මේ කොහොමද අච්චර දෙන්න දුන්නා මෙච්චර දෙන්න දුන්නා දුන්නේ නැහැ කියන්නේ නිසා හම්බ කරන්නේ ඒක නිසා ඒ මනසයා තමගේ ශරීරයට සමබරව හලකන්නේ නැත්නම් ඒකට ඔලොමලකම කියලා තමයි කියන්නේ. ඒක ඔලොමොට්ටලකම ලංකාවේ කරපු පරීක්ෂණයකදී අවුරුදු 25ක් 55ක් අතර කාලේ ඉන්න පිරිසල වැඩිම ශීලිනස ගැනීමක් දැකලා තියෙනවා. මොකද හේතුව එහෙම කෙනෙකුට පුදුම බරක් අදිනවා. දරුවෙක් පිළිබඳව අම්මා කෙනෙක් පිළිබඳව නැන්දම කෙනෙක් පිළිබඳව බලන්න ගත්තොත් ඉස්සරහ වගේ බෑ දැන්. ඊට පස්සේ යාට සමාජ තත්ත්වකුත් උනේ. නමුත් ඒ නිසා මේ මනුස්සයන කවදාකවත් තමන්ගේ සෞඛ්‍ය ගැන හිතන්න ඉරියව්වක් ගැන පවත්තන්න වෙලාවක් නැහැ. යාගෙන් හම්බ කරගෙන යැපෙන කිසි කෙනෙක් ඒක හොයන්නේ නැහැ. ඒ නිසා ඔය නන්දසෙන් රත්පාල මහත්තයා කියන තිබුණා ඒ කට්ටියටම කතා කරලා උඹලා තමයි අපේ රට තියෙන වැදගත්ම දායකයෝ. බල තාමත්ම සෝද බාලුට්ටක් කිච්ච જાතියක් කරුණා කරලා Taman වෙනින් විනාඩි 10 15ක් අරගෙන සමබරව වාඩිනේ හුස්ම ගන්නදී කියන. සාතර පොළොක් එහාට මෙහාට ඇවිදලා මේ අන්තරයට පොඩි හුස්මයක් විරාමයක් දෙන්නේ. ඒක නැත්නම් අපි හිතන්න එපා ඒ අපෙන් යැපෙන කට්ටිය අපේ හැම සුභ සිද්ධිය කොයිමයි කියලා. හොයන්නත් බෑ. හොයන්නෙත් නැහැ. ඒක තිත්ත සත්‍යයක්. ඒ නිසා ඒ වැඩ කරන එක නා කරගත්තේ නැත්තම් ඉතින් ඒක ජාතික වශයෙන් සොඳපාඩුවක්. ඒ පුද්ගලයාගේ සෞඛ්‍යයට හොඳ නැහැ. එයා රකින ආර්ථික පද්ධතිය කඩහැරෙනවා. ඒක නිසා නිවන් දැකේ නේද? සම්බරිලියෝ පැවැත්වීම ආර්ථික වශයෙන් වටිනාකමක් තියෙනවා. නායකත්ව ගුණවලට අවශ්‍යතාවක් තියෙනවා. දේශමාන වශයෙන් වටිනාකමක් තියෙන නිසා පුංචි කළ සලකන්න එපා. පුළුවන් තරම් තමන්ගේ කායට අනුකම්පා මෛත්‍රී කරන්නේ කය යාලුනේ නැත්නම් නිවන් දකින්න බෑ. සම්මත ඊළඟ ප්‍රශ්නය සක්මන් භාවනාවේදී දෙයක් තබාගත යුතු සුදුසුම ආකාරය කුමක්ද? අත්‍යකට අත්‍යකට අවධානය යන්නේ නැති ක්‍රමයක් ගන්න ඕනේ. අපිට අවධානය අප යටි කයට දාන්න නම් අත්‍යක වැඩනොත් උඹේ අම්මාකාරයෙන් තිබ්බොත් අත්‍යක නිසා ඒ යටි කයට යන අවධානය බාධා වෙනවනේ එවැනි ඉරියව් පවත් ගන්න එපා. අත් දෙක අම්මාකාරයෙන් තියාගන්න එතකොට යාර විසින් යන හටක් වෙනවා. පිටිපස්සෙන් බඳ ගන්න පුළුවන් ඉස්සරහින් අත් දෙක බඳ ගන්න පුළුවන්. මම හිතන්නේ පොළොන්නරුවේ ගල් විහාරයේ අත් දෙක ඉස්සරහ බඳගත්තු රෝගයක් තියෙන්නේ. ඉතින් ඒ නිසාම නියෝජනය කරලා තියෙනවා කකුලක් ඉස්සරහ තියෙන නිසා මේක සක්මන් ඉරියව්වක් වෙන්න ඇති මේකෙන් පෙන්වන්නේ කියලා. ඒක නිසා ඒක ඉස්තර ඔක්කොටම කරින එකක් නෑ. Tamanda ගලපෙන ක්‍රමයක් තෝරගන්න අවධානය යටි කයට දාන්න උඩු කයේ අත් දෙක තියා ගන්න ඕන කම අදහස් කරන්නේ අත් දෙකට අවධානය නැති ඒ අත් දෙක විසින් අත් දෙක Tamanගේ සම්බර භාවයක් ගන්න මොන ඉරියව්ව වුණා ප්‍රශ්නයක් නෑ හොඳයි ඊළඟ ප්‍රශ්නය බ්‍රහ්මචර්ය අවසන් කාමීසුචාචාරය පැහැදිලි කර දෙන්න. ඒකෙන් තියෙන තවත් ප්‍රශ්නයක් විකාර භෝජනය විස්තර කර දෙන්න. විකාර භෝජනය පිළිබඳව නම් මම හිතන්නේ අපි ඒක අපිට ප්‍රශ්න නැතුණා ටොරන්ටෝවලදී ඒ මම ඒකට ආදර්ශයක් වශයෙන් නැත්තේ රේරුකාණ චන්දේවන ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලේ පොතේ තියෙන කොටස මම හිතනවා ඒක මුද්‍රණය කළාගේ මම කියන්නේ කාටද පේන්න සලසන්න පුළුවන්. ඒක මම හිතනවා ප්‍රමාණවත් මේ වගේ වැඩ පිළිවෙලට ප්‍රමාණවත් උත්තරයක් වෙනවා කියලා. ඒ නිසා මම මේ වෙලාව ගන්නවා මේ කාමේසු මිච්ඡාචාර සහ අබ්‍රහ්මචරී කියන්නේ කාමේසු මිච්ඡාචාරයෙන් කාමේසු මිච්ඡාචාර වෙලා තිනවා. කාමේ සම්බන්ධව මිච්ඡාචාර වලින් වළකිනවා කියන එකයි පංචීපදවල කියවෙන්නේ. ඒක ආජීවට්ටම සීල සඳහන් වෙනවා. ඒ නිසා ඒ සීපතේ රැකෙනකොට කාම ආචාර පවත්වන්න පුළුවන්. කාම ආචාර කියලා කියන්නේ තමන්ගේ විවාහක අඹෝ ස්වාර්ථසත් එක්ක පවත්වන කාම ආචාර කාම හැසිරීම. ඒක සාමාන්‍ය සම්මත සමාජවල පිළිගත් දෙයක්. නමුත් ඒකේදී පරාභවකව පරපුරුෂයන් කරා යනවනම් එතකොට අර සමෝධිය සමාජයේදී කිවිසුම කැඩුවා වෙනවා. තමගේ පාර්ට්නර් දීපු ගිවිසුම කැඩ වෙනවා ඒකට මිත්‍යාචාර කියලා කියනවා. ඒක නිසා කාම මිත්‍යාචාරය කියන එක කැඩෙන්න නම් දෙවන්නේ කියනවා. ආචාර ධර්ම කියලා කියන්නේ සමාජ ධර්ම වලට තනි කෙනාගේ කරක් නෙවෙයි. ඒ නිසා ආචාර ධර්මයක් වෙන දෙන්නේ කොහොම වෙන ගණක් නැහැ. ඒ නිසා කාම ආචාර කියලා කියන්නේ විවාහක නිත්‍යානුකූල පාර්ට්නර් එක්ක කටයුතු කරන එක. ඒක අවුලකට විචේත කටයුතුකට මිත්‍යාචාර කියනවා. ඒක අබ්‍රහ්මචර්ය කියන්නේ බ්‍රහ්මචර්ය කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකේ ස්ත්‍රී පක්ෂ නැහැ කියන්නේ. පුරුෂයන් විතරයි ඉන්නේ. ඒ නිසා යැත්තන්ගේ කාම මොනම කාම ක්‍රියාවක්වත් නැහැ. ඒක නිසා අබ්‍රහ්මචර්ය ශික්ෂාපද යනකොට නිත්‍යානුකූල කෙනෙක් තමයි විවාහ පුරුෂයව අමුවත් එක්කවත් සමාචාර නැහැ. ඒ නිසා අබ්‍රහ්මචර්ය කරන්නේ කියන්නේ නිවීම අතහැරලා මේ දෙකම සාපේක්ෂව වෙනස්ව සොලිනික ආස්වාදේ තියෙනවා. ඒක මේ ශික්ෂාවත් දෙකට අහු වෙන්නේ නැහැ. ඒක අහු වෙන්නේ පැවිදි වෙච්ච භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට සංඝ විශේෂවලට ඒක අහු වෙනවා. ඒ නිසා මෙතන කතා කරන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එක්ක කරන ජීවිතකින් සමාන කරන ග්‍රාම ධර්මයක් ගැන හදවතෙන් කතා කරනවා. බුදුහාමුදුරන් වචනවලදී කියනවා දෙදෙනෙක් දෙදෙනෙක් එක්ව කළ යුතු දීකසකින් හමාර කළ යුතු හොදීනේ පිරිසුදු වෙන්න ඕනේ ග්‍රාම්‍ය ධර්මවල කියනවා කාම ධර්ම කියලා ඒකෙන් වැළකීමට කියනවා භ්‍රමචර්ය කියලා නමුත් මේක එහා සුනිකාසත දෙකක් තියෙනවා ඒක මේ ශික්ෂා පදයකට අහු වෙන්නේ නැහැ අපි එනවා ඊට පස්සේ අවසාන ප්‍රශ්න සම්බන්ධ ලිඛිතව දීලා තියෙනවා සක්මන් භාවනාව කරන විටදී වම දකුණ මෙනෙහි කරන අතර පතුලට දැනෙන උණුසුම සිසිල සහ පෑන් තනපත් මේ ස්වභාවය තරමක් වැටේ. නමුත් ඔසවමි, යවමි, තබමි වශයෙන් මෙනෙහි කරන්නට යාමේදී වම දකුණ මාරුවි සක්මන අඩාල වේ. මෙසේ සිටුවන්නේ සිව් ලෙස මෙනෙහි කිරීමන තරම් වාගේ සක්මන් භාවනාව වැඩි නොමැති නිසාද නැතිනම් මා සක්මන් කරන ආකාරයේ අනුපාඩුවක් නිසාද කරුණාවෙන් පහදා දෙන්න. මේ නිසාම මූලික උපදේශ පන්තියේ කිසි විලාක කියන්නේ ඉදිරියට බීමේ ඉදිරියේ යවිදම කාර්යය. ඒතියෙදි ඒක කරන්න කියොත් මගේ නිදර්ශනය තමයි කාර් එක ස්ටාර්ට් කරපුවාම තර්ඩ් ගියර් එකට දැම්මොත් පිකප් එකේදී නොක් කරනවා. ඒ නිසා ෆස්ට් එකට දාලා පොඩ්ඩක් කාර් එක ඇතුළේ සෙකන්ඩ් එකට දාන්න. සෙකන්ඩ් එකට දාලා තර්ඩ් එකට දාන්න අල්ලන්න පුළුවන් හැප්පෙන්නේ නැහැ. පටන් ගන්නකොටම টොප් එකේ හරි ටර්න් එකට හරි දැම්මොත් පල්ලමේ දිනකොට නම් හොඳයි. වාහන දින ආසතරි පල්ලම. ඒ වුණත් එන්ජිනේර කෙනෙක් කියන්නේ කරන්නේ කියන්නේ. හරියට ඒ වගේ අපිට මුදවට භාවනා කරලා භාවනා ධර්ම තේරුම් ගන්න ඕන දැනෙන්න පටන් ගන්නවා. පටන් ගන්න නැත්නම් පටන් ගන්නකොට මොනවාගේ අවුල් වෙන බව තේරෙනවා නම් අපි අර බිග්නර්ස් මයින්ඩ් එක ආධුනිකෙක් වගේ වම දකුණ කරගෙන යනවා. කරගෙන යනකොට හොඳට හිතේ ඉඩපාඩුවක් වෙනවා. ඒක නෝ වෙලා. අනායාසයෙන් භාවනා කෙරෙනවා. Tamanටම Taman දිහා පිට කෙනෙක් වගේ බලා ඉන්නවා යනකොට තමයි එක පියවර දෙකට මෙනෙහි කරන්නේ. මෙහෙම කිව්වොත් එක පියවර එකට මෙනෙහි කරනවා කියන්නේ වම වම දකුණු දකුණු කියලා මෙනෙහි කරනවා. ඒක හොඳට පට්ටන් වෙලා පදන් වෙලා හුරු වුණාට පස්සේ තමයි එක පියවර දෙකට මෙනෙහි කරන්නේ. වම ඔසවනවා වම තබනවා. ඊට පස්සේ එක පියවර තුනට මෙහෙ කරනවා අමෝසෝනෝ යවනවා තබනවා. ඉතින් ඒක ඔක්කොම පළවෙනි පියවරෙන් අනුමත වෙලා සම්පූර්ණ වෙලා පිළිලා අත්දැකීම් සහිත උනාට පස්සමයි ඒක පියවර දෙකට මෙනෙහි කරන්නේ. ඒක හොඳට වුණාට පස්සමයි ඒක පියවර තුනට මෙනෙහි කරන්නේ. ඒක නිසා අපි අර සංකෘතාවේ බේල තියෙනවා අනුපුබ්බ කියලා අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ ප්‍රතිපදා විදිහට යන සංකෘතාව වෙනවා. ඉතින් ඒක වම දකුණ වශයෙන් පුළුවන් තරම් මෙනේ කරන මෙනේ කරන යනකොට තමන්ට මේක බාධාවකින් තොරව සුවසේ ඔසෝන තමන කියන මට්ටමට යනවා. ඒක මොකක් වෙලාවට කමටන් සුද්ධ කරගෙන යන අංශ තමා විශ්ීම කරගෙන යන ගියොත් ඔයකින් ලස්සන දෙක දීලා තියෙනවා කරගෙන යන වැඩවල සංකල්පයක් තියෙනවා ඒ නිසා එහෙම නොවීම පිළිස පිළිවෙලට 1 2 3 ABC පිළිවෙලට යන්නේ එක තමයි උපදේශයක් වශයෙන් දෙන්නේ. මේකේ පුද්ගලයාගේ දෝෂයක්වත් වෙන එකක්වත් නෙවෙයි. හිත සූදානම් වෙන්නේ ඉස්සෙල්ලා චින්තාමය වශයෙන් මෙහෙම හදලා තියෙනවා. ඒක ඇත්තටම සුදුසු වැඩ පිළිවෙලක් නෙවෙයි. දැන් අපිට ඉච්චරයි අපිට ඉදිරි ප්‍රශ්න ඉදිරියට කරලා තියෙන්නේ. සහ මට තියෙන ප්‍රශ්නයක්. දැන් අරයන්ක භාවනාවේ ඉඳලා ඉන්නේ නැති එක සුළු මොහොතකට බොහොම සිව් මාර්ගවන් සතිය තේරෙන්න පටන් ගන්නවා. නමුත් ඒක එතනින් නැගේ කියන වේදනාව මතුවෙන්න පටන් ගන්නවා. තමයි නැතිව ගියාම ඊට පස්සේ දෙට එට නිකන් බැරුවා ඊට පස්සේ මුළු ඇඟම නිකන් නගන ස්වරූපයක් වෙනවා. ඒක ඉරියව්වේ වර්ගත්ත ඒ නැත්තම් ඒක වෙන මොකක් හරි වෙන ප්‍රශ්නයක්. මම මේ වෙලාවට මම ප්‍රශ්න කරු විමසනවා තොරතුරු ලබා ගැනීම සඳහා පළවෙනි වතාවට ඒ වගේ ආනාපාන සිවුම් භාවයකටපත් වෙන්නේ වාඩි වෙච්ච කමක් නැත නැත්නම් වාඩිලා කොච්චර විතර වෙලා ගියත් පස්සේ වාඩි වෙලා සුළු වෙලා ගියා ඒ කියන්නේ මිනි මිනිත්තු පහක් විතර වගේ කමක් ගියාම තමයි සවනන්නේ තේරෙන්න පටන් ගන්නවා මේ භාවය. ඊට පස්සේ කය ඇවිසිලා කියන්නේ. එතකොට සාමාන්‍ය කියනවා නිකන් දල් වශයෙන් හොඳට සක්මන් කරලා වාඩි වුණොත් විනාඩි 20ක් විතර යනකම් කයෙහි හේම තැම්පත් වෙනවා විනාඩි 20කට සක්මන් කරන්නේ නැතුව ඇවිල්ලා ඉඳගත්තොත් තමයි කයි වේදනා බොහොම කල්ලාතු වෙන්නේ ඒ නිසා මේකේ කියවෙනවද විනාඩි 5ක විතර කය තැම්පත් වෙනවා තැම්පත් වෙලා විනාඩි 20ක් යනකම් ඉස්සෙල්ලා අර ඒකලස කැඩිලා වේදනාව එනවා කියන කතාව ඒ කියන්නේ ඉතින් එහෙමනම් සක්මණේ අනිපාඩුවක් මට පේනවා. දෙක ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ආනාපාන සංසිඳිල කය දැන්පත් කරලා පස්සේ සද්දකින් වේදනාවකින් හිතවිල්ලකින් හිත ඇවිස්සුනොත් ආයත ආනාපාන මතුවෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ අර මතුවෙච්ච වේදනාව නිසා මතුවෙච්ච කැළඹිලි නිසා ආනාපානෙ මතුවෙච්චම නැවතත් සැරයක් අලුතෙන් දැන් වැඩි ඉඳගත්ත කෙනෙක් වගේ. ආධුනිකයෙක් වගේ ආයසරයක් ආනාපානත් එක්ක වැඩ කරනකොට අර වාගේ මානමත්පත් වෙනකොට යනවා ආය විශ්ය ආයපත් වෙනවා මේ වගේ එක පරිණාමයක් ඇතුලේ චක්‍ර 8ක් 10ක් කරපන්න පුළුවන් නම් tempat වෙනවා අවිශ්යනවා tempat වෙනවා අවිශ්යනවා කියලා ඒකවල තමයි තේරෙන පටන් අර ගන්නවා මේ tempat විච්ච හිත අවිශ්යන සුළු ගතියක් තියෙනවා අවිශ්යන හිත tempat වෙන සුළු ගතියක් තියෙනවා මේ දෙක එකිනෙකට පත් වෙන්න මේ දෙකටම සමහිත එන්න ඕනේ භාවනා ඉදිරියට යන්න අපි යම් වෙලාවක තැම්පත් වෙන්නේ කොහොඳයි ඇවිස්සිනේ කොහොඳ නැහැ කියලා. ඒකකොට ඇවිස්සීම ද්විෂක් පහළ වෙනවා, තැම්පත් වීම පිළිබඳ ආසාවක් පහළ වෙනවා. ඒ යටින් යන කරන අනුසය, පටි අනුසය, රාගාංශය කාම හොවෙලා නැහැ. ඒ නිසා මේකට මෙයක් අරිනවා. මෙන්න විදිහට කියනවා වේදනාව නිසා ආනපානෙ මතුවී මතුවසේ ආය කනපට අරගෙන ආය තැම්පත් වෙනවා. ආය ඇවිස්සෙනවා, ආය තැම්පත් වෙනවා. ආනේ මනෝර මේ දෙකම විශේෂයි. සමහිතින් බැලුවොත් තමයි තේරෙයි තත්පත් වීමට රුචියක් සහ ඇවිසීමට ද්වේෂයක් තියෙනවා. ඒක දැකීම ආනාපාන දැකීමට බොහොම පිටින්. ඒක නිකන් කාගේ අසුබාලා කාපට් එක කුසල බලනගේ කාපට් එක ගොඩාක් දුවිලි. කාපට් එක තියෙන්නේ අද බලපුවම දුරයි. කාපට් එක කුසල බලනකොට යට තියෙන රුද්ද තියෙනගේ ලොකු කැලිනේ පුංචි සියුම් දුවිලි තියෙන. ඒ වගේ තමයි Taman තේරෙන්න ඕනේ. ඒ චිත්ත tattwa දෙකට කල්ලාතෝ ගත තීන්දුවක් තියෙනවා. අන්නේ තීන්දුවක් ඔප්පු කරන්න ඕනේ. ඒක සර්වඥාන්සේ මූල ධර්මානුකූල පෙන්නලා තියෙනවා. අපි ඒක ඔප්පු කරගන්න ඕනේ. තැන්පත් වලට රක්ෂයක් විචයක්. තහ අවිසීම තමනාපේ නිසයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ කියලා. ඒක නිසා දෙකටම ලෑස්තිලා යන එක තමයි උත්තරේ. ලෑස්ති නැගලා කියන්නේ වේදනාවට නෙවෙයිසල තානපාණි වෙයි. ඒක අපිට මේ මාර්ගෝපදේශයක් දෙන්නේ. අපිට නැවත භාවනාව කරගෙන යන අරමුණක් දෙනවා. අපි ඒක දිගේ යනවා. ඒ අතරමැද බලනවා මේ උච්චාවච භාවයේ නැත්නම් චක්පතුව සහ එඩිසිල ඒ දෙක විශේෂයි සමතුලිත භාවයක් සමසිත උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන් නම් ඒක භාවනාවේ කෝතල තුනකට හේතු වෙනවා. එහෙම නැත්නම් ඇවිසීම කියලා කියන්නේ තමන්ගේ දෝෂයක්වත් සීලය නැතිවමක්වත් දුර්ලභමක් නෙවෙයි. tempat තුනත් ඇවිස්සෙනවා. ඇවිස්සෙනවා tempat තුනම මේ තමයි ධර්ම ස්වභාවය. නැවත ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නයක්. අර ස්වාමීන් වහන්සේ මාගේ ප්‍රශ්නය වචනෙන් ප්‍රකාශ කිරීමට ඉතා අසීම තාවයක් හැකි ආකාරය විවිධ අවස්ථා ඉදපත් කිරීමට උත්සාහ දරනවා. පරයන්කේදී ආශ්වාස ප්‍රශ්වාසය ක්‍රමයෙන් නොදැනී ගොස් සිත සමාධිමත් අවස්ථාවකට අවස්ථාවකට අත්වේ නැවත විවිධ සිත්විලි සමාධියට සමාධියට බාධා කරමින් පැමිණෙන්නට පටන් ගන්නවා කෙසේ හෝ අරමුණට අරමුණට සිත මෙනෙහි කරමින්ම සිටින විට නැවතත් ආශ්වාසයේ මුල මැද අග ඉතා පැහැදිලිව දැක ගැනීමට හැකි වේ. ක්‍රමයෙන් මේ தත්ත්වය වෙනස් වී ආශ්වාස ප්‍රශ්වාසයේ එකක් බවට ඡායාවක් බවට පත් විය. සිත ඒ සිත ඒ ක්‍රමයෙන් නොසෙල්වන බවට පත් වී අන්ධකාරයකට පත් වේ. මුල් අවස්ථාවවලදී කලබලයකටපත් වී පරයන්කේ නැගිට ගිය අවස්ථා එන්නට. දැන් ඒට මොන දෙයකට පොදු ස්වභාවයක් ඇත. දෙක වර්තමානය වර්තමාන తত্ত্বය බොහෝ අවස්ථාවල පරයන්කේදී ඊට ඉක්මනින් සිත අන්ධකාරයට ගියත් ඊට තද උත්සාහකින් අරමුණ මෙනෙහි කරමින් සිතන විට නොදැනීම අතපය ගැස්සීම ඉබේට ඇසරීම වැනි අවස්ථා ඇති වේ. පරයන්කේ සමාධිය බොහෝ දීර්ඝ කාලයක් සබාගත හැකි අතර අතරින් පතර සිතුවිලි ආවත් එය එකවරට නොවුන සතිය පිටවා ගැනීමට හැකි තරමට අවබෝධයක් ඇති වේ. මේ සියල්ල තුල හිස් බව අනිත්‍ය බව සිතට එන සිතුවිලි තුලින් දැක ගැනීම සතිය පිහිටුවා ගැනීමේ හැකියාව තරමක් දුරට හෝ දියුණුවේ ඇති බව හැඟේ. මෙවැනි වචනයෙන් විස්තර කිරීමට නොහැකි. ඊට අසීරු අවස්ථාවක් අවස්ථාවක් බොහෝමයක් ඇත. අප කෙරෙහි අනුකම්පාවෙන් වැරදි ඇතොත් පහදා දෙන්න. භාවනා මාර්ගය දියුණු කර ගැනීමට උපදෙස් පතමි. මේක ඇත්තටම තේරුම් ගන්න බැරි මේ අංක දෙක ඇත්ත විස්තර කරපු එක. ඒ නිසා මම ඉල්ලන නැවතලක් එක සභාගත කරන්න කියලා අංක දෙක. වර්තමාන තත්ත්වේන බොහෝ අවස්ථාවල පරයන්කේදී ඊට ඉක්මනින් සිත අන්ධකාරයට ගියත් ඊට තද උත්සාහයෙන් අරමුණ මෙනෙහි කරමින් සිටිනා විට නොදැනීම අතපය ගැස්සීම ඉබේම ඇස් ඇරීම වැනි අවස්ථාද ඇති වේ. ඒ කියන්නේ මේකෙදී කියවෙනවා දැන් ඉස්සර ඉතිහාසය කියලා වර්තමාන වශයෙන් කියන කේදී ඒ අන්ධකාර தත්ත්ව ගියාට පස්සේ මොකද්ද අසහනයක් මොකද්ද අසන්තුෂ්ටිකර தත්ත්වයක් මොකද්ද තෘප්තිකර தත්ත්වයක් නිසා ආය ආයාසෙන් ආනපන මෙනෙහි කරනවා කියන්නේ. ඉතින් ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ මතුවේ. ඒක නිසා එතන තියෙන මේ ආයාස කර தත්ත්වය කෘතිමයි. ඒ නිසා තමයි භාවනාදී හම්බලා තියෙන අන්ධකාරයක් නම් අන්ධකාරයේදී සාමාන්‍යයෙන් මම හිතලා කියන්නේ බය, චකිතය, ඒකාකාරීකම, කොම් වෙච්ච ගතිය, තනි වෙච්ච ගතිය, රහෙන් කොම් වෙච්ච ගතිය එනවා. ඒ වෙනකොට ඒක හිත කුතුහලයක් වඩපත් කරගෙන ඒක දිගේම හුරු වෙනවා වෙනුවට ආනපන වෙනවා, ශබ්ද වේදනා බලනවා, ඇස් දෙක අරිනවා මොනවා හරි කරනවා. යෝගාවචරයේ ප්‍රයත්නයේ යුත්තේ ඒ වගේ කොම් වෙච්ච තනි වෙච්ච ඒකාකාර තත්ත්වයකට ගියත් එතන කෙලෙස් නැති බවට බක බලා ගන්නයි. සර්වචනාලයකට උත්තර දෙකක් දෙනවා. එකක් තමයි මේක අංග සම්පූර්ණ තත්ත්වයක් නෙවෙයි නැදට ගියත් මේ අන්ධකාරයෙන් නැත්නම් රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් නැත්තම් ඒක අගේ කළ යුතු දෙයක්. දෙක මේ தත්ත්වය අහම්බෙන් වෙච්ච එකක් නෙවෙයි ශික්ෂාවෙන් ගත් එකක්. ශික්ෂාවෙන් ගත්තත් භාවනාවකින් කෙලෙස් නැති තත්ත්වයක් වුණත් මොකද්ද අතෘප්තිකර සත්‍යයක් හරි වෙන බලන්න. මොකද්ද අසහනකාරී සත්‍යය. ඒක තමයි මේ ආයාසයෙන් ආනපන මෙහෙ කරන්නේ. ඉතින් ඒක නිසා කිසිම දෙයක් ආනපන මෙහෙ කිරීමදී කිසිම දෙයක් නොකර මේ தත්වයකට පුරුදු කරන්නේ කොහොඳයි? ආයාසයක් ඇති කරන ආනාපාන හොයාගෙන ආය අවුල් කරගන්නට වෙන්නේ. මගේ වචනේ මම කියන්නේ මෙතන ගියාට පස්සේ මේ පෑදීදී බොරදී කරගන්න එපා. මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. ඒ තියෙන අන්ධකාරය නම් අන්ධකාරයෙන් පුරුදු වෙලා ඉන්නේ. එහෙම නැති වුණොත් මේ දුවන බයිසිකලයක් හරියට කෝටු වලින් ගන්න හදනවා වගේ ඉස්පෝක් අතර කෝටුවක් ගහුවොත් කඩාගෙන යන ඔක්කොම ටික. ඒ වගේ යතරමෙන් අරමුණු ගන්න ගත්තොත් ඉතිරි පහර කරන්න ගත්තොත් චේතනා පහර කරන්න ගත්තොත් මේ හරියට වේගෙන් යන වාහනය එක සැරේ බ්‍රේක් ගැහුවා වගේ කියනවා. ඒකක් කළ යුත්තක් නෙමෙයි. ඒ නිසා මට හිතෙනවා මේ අනිත් දෙකේ නම් මට ඉතර ආගෙන ඉන්නකොට ඉතර කියන දෙයක් හිතෙන්නේ නැහැ. මේ මැද කියන එක නම් කියනකොට හොඳට තේනවා ආගෙන ඉන්නකොට නිසින්ින්ද භාවනා යනකොට යෝගාවචරක දැනුවරින් ගන්න හදනවා. චිත්තාමය ඥානවලින් ගන්න හදනවා. ඒකෝට තමයි අර අබැග්ග සිද්ධ වෙන්නේ. ගැස්සෙන්නේ, වාසරණේ, වකලබල වෙන නිසා ලෑස්තිලා යන්න මොනම විදිහකින් මම චේතනාවකින්වත් මම චේතනා ඇතුළු කරන්නේ ඒ අන්ධකාර තත්ත්වය අඳාරින්. ඒක මේ ලෑස්ති වෙලා ගියොත් එච්චර ප්‍රශ්නයක් වෙන්නේ පළවෙනි වතාවට ප්‍රශ්නයක් කරනවා බලාපොරොත්තු නැති නිසා ඒත් ලෑස්තිලා යන්නේ මේක භාවනාවේ තත්ත්වයක් කියලා ඒකෝට තමයි තේරෙයි පහසුරව ගන්න ලේසි අලුතෙන් චේතන පහල කරන්නේ නැතුව ඒක ගුරු කරනකොට මේට වඩා ගැඹුරු මේට වඩා සංසුම් මේට වඩා මිදිච්ච තත්ත්වයට යනවා ඒ නිසා මේක හොඳයි බෑ විල තියෙන තැන හොඳයි නමුත් හොරාවක් කරලා තියෙනවා ආයාසයෙන් අරමුණ හොයලා ගැනීම නිසා අවුලක් ඇතිලා දෙනවා. ඒක නොකරන බවට වග බලන්න ඉදිරියට යන්න ක්‍රමයෙන් භාවනාව භාවනාවට වගකීම අතට ගන්න. තමන්ගේ සරපත්තකට භාවනාවට භාවනා මාර්ගයේ කෙරීගෙන යන්න දෙන එක තමයි කළ යුතු අනුග්‍රහය. දක්ෂකම් කියන එක. ඒ ප්‍රශ්නෙට ඉදපොත් දැන් මම ප්‍රශ්න කරුට මේක සාධාරණ නම් මම දෙන උත්තරේ නැත්නම් මේකේ විතර වැඩි වෙන යටිපහුවිච්ච කොටස් තියෙනවා කර්මා කරලා පිළිසෙකේ දැන ගැනීම වෙනස වෙන තොරතුරු එකතු කරන්න තියෙනවා වටව පට වර්ගල වටහාගෙන තියෙනවා පිළිසු කරන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා මොකද මේ උඹ දෙනෙකුට ඔය ප්‍රශ්න කරු කියන තේමාවක කියා ගන්න බැරි වෙනවා මුල් වෙනවා මෙතන කියන්නේ සාධාරණයි නම් සාකච්ඡා කරන සාකච්ඡා කරන මේකෙන් උඹස් බය ඇතිලා යෝගාචරයේ සූදානම් ශරීරය හැදෙන නිසා ප්‍රශ්නේ හොඳයි. පිටසර මන්දිරම් පිසුතන මන්දිරම් අලුත් උත්තරයකට කරන්න තියෙනවා කර්මා ප්‍රතිතු ඒ ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලයි. අවසන් ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නේ සමහත් ඉනිමිතේට මම භාවනාවේ වාඩි වෙනවා නම් ඒ සිත සමාධිගත වෙලා ඊට පස්සේ අන්තකාලයකට ගියාට පස්සේ සුත මම අරමුණ මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. අරමුණ මෙනෙහි කරන්න ඕන වෙන්නේ ඔය කියන අන්ධකාරත් එක්ක හැප්පෙන්නයි. නැත්නම් ඒකට විරුද්ධතාවයක් වශයෙන් නේ අන්ධකාරයට යාළු වෙනවා නම් අපේක්ෂා කරලා යනවා නම් සූදානම් වෙලා යනවා නම් ඒ අන්ධකාරයේදී තමයි තේරෙනවා නම් මට මේකට අමනාපයක් හරි මනාපයක් හරි නිදිමතක් හරි පිළිකුලක් හරි මොකුත් නැතුවයි කියලා. ඒ කියන්නේ ඒක පිළිසිඳුලා තියන්නේ. කිසිම කිසිම අමනාපයක් නැහැ සම්බන්ධ පංච නිවන කිසිදයක් නැහැ කියන උඩටම තේරෙනවා. හැබැයි ඒක මාව කියනවා මට තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ. ඒ ඒ ගෙනියන ගෙනියපින්නට තමයි පාර තියෙන්නේ. අපි දාන හරස් දාන පොල්ලේ නෙමෙයි පාර තියෙන්නේ. ඒ නිසා ඒක ගෙනියන එකයි තියෙන්නේ. ඒක තමයි වචනේ කියන්නේ දැන් සම්මතක්. ඒක කරන්න බෑ. වචනේ කියන්නේ බෑ කියනකොට තේරෙනවා. වචනේ කියන්නේ බැරි වුණාට බැරි බව කියනකොට තේරෙනවා ඒක මම කියන්නේ මේවා අපි සාකච්ඡා කරනකොට මේ ප්‍රශ්න නගා ගන්න බැරි කෙනෙකුට ප්‍රශ්නෙත් ඇහිලා උත්තරෙත් හම්බ වෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාවකදී මා මේ බණකින් වෙන්නේ නැති පිටක් සිදේ. ඒක සමාජාට මම මේ ප්‍රශ්න කරුට අභියෝග කරනවා ගහනවා බනිනවා. ඒකට මට කරන්න දෙයක් නැහැ. මොකද නඩු ඇහෙනන උසාවියේදී මට හරස් ප්‍රශ්න අහන්න අයිතිවාසිකම තියෙනවා. ඉතින් මම ප්‍රශ්න අහනවා. ඒ නිසා මෙතෙන් යනකොට නూరుන ප්‍රොජෙක්ට් එකකට ගෙනියනවා. ඒ නూరుන ප්‍රොජෙක්ට් එකට යනකොට තමන් කල්ලාතුම කාය ජීවිත දෙක নিরপেক্ষව යනවනම් බය වෙන්නේ නැහැ. කායයි ජීවිතය තියෙන ආසාව මත වෙනවා නේද? සාමාන්‍යස ගොඩාක් අවස්ථාවලදී මම ජීවිතේ බලන්හසෙක් පූජා කරලා ධර්මයට හරියට වෙලා නැහැ වැඩි. නැත්තම් මෙතෙන් ඉඳලාද දැන් බුදුහාම පූජා කරන බුදුහාම හැමතිස්සෙම දින එන්නේ විසන්නක්. මම දැන් භාවනාවේ ඒ වගේ අවස්ථාවල් වෙන්න තියෙනවා. හැමතිස්සෙම මම බලන්හසෙ ජීවිතේ පූජා කරලා කිසිම ආසාවක් නැතුව ඉතුරු වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක අදිස්ථාන කරන්න අදිස්ථානය අන්ධකාර එනකොට අර අරමුණක් නැහැ අන්ධකාරමක ඇදගෙන යනවා කාන්දමට යකඩ යනවා ඒ කියන්නේ ওই බ්ලැක් හෝල් එකට අදින්න හදන්නේ ඒ කියන්නේ බෞද්ධිකේ විද්‍යාඥයෝ අකමැතිලා හිටියේ ඉලෙක්ට්‍රෝන කොලයින්ස් එක බලන්න නිකන් අර බ්ලැක් හෝල් එකක් ආන මුළු ලෝකෙම ඇද ගන්නවා කියන්නේ ඇදගෙන යන එකයි යන්න තියෙන්නේ ඒක යනකොට තමයි අදිස්ථාන කරලා තියෙනවා නම් අදිස්ථාන සීකරන මම ඉඳගත්තේ කාය ජීවිත නිර්පේක්ෂව මේ ධර්ම ක්‍රමයකට යන්නේ මේ කාදාකත් නරකට යන්නේ මගේ දැනුම දැම්මොත් මේක බාධා වෙනවා කාලේ නැස්වීමක් වෙනවා හැබැයි ඒකත් අහකයක් නෑ ඒක තේරුම් ගත්ත දවසේ තේරුම් ගන්නවා මෙන්න මෙහිමයි අපි මෙතෙක් කල් ජීවිතේ යන පාර බාධා කරගෙන තියෙන්නේ කියලා ඒකත් අද්ද අද්දකීමේ අත්තරදී තේරුම් ගත්ත දවසේ අද්දකීම කෙනවා තමයි ඒක කාලේ හානිය ඒ නිසා කන කෙනෙක් ඇක්චුලි යන තියෙන්නේ සතිය තියෙනවනම් අර කියන විදිහට කෙලෙස් නැති බව දන්නවනම් ඒ පාර වඩා හොඳයි අපි හිතලා ගන්න පාරට වෙන්නේ. ඒකට අප වෙන්නේ. ඉස්සර සෑහෙන්න තියෙන්නේ. අපි මේ විස්කතිය. ඒ නිසා සිතිවිලි මල්ලක උනන් දාගෙන යන්න ඉන්නේ. විස්කතිය පුරවන්න උනන්. හිස් කියන්නේ කෙලස් නෑ කියන එක විතරයි. හොඳට මම මොන බුදුජානනාංශයේ කෙලස් වලට කියන්නේ කිංචන කියලා. යමක් කියලා. අකිංචන කියන්නේ නිවනට. අපි මොනව හරි තියනවා කියලා කියන්නේ කෙලස් තමයි. මේ ලෝකෙ උපදින තාක් උපදින කෙලෙස් නැති වෙන තාක් නැති වෙන කෙලෙස්. ඒක නිසා යමක් නැති තැනට යනකොට අර දෙයක් යමක් කමක් බලාපොරොත්තු වෙන එක අදින්නේ පෙරදුනා, දරදුනා, දුප්පත් වුණා, නැතිබංග වුණා කියන. දුදනකට බලනකොට අන්ද ජීවිතේ පළවෙනි වතාවට හරි කෙලෙස් නැත්තනකට ගියා. නමුත් අර ධර්ක හිත ඒකට කැමති නැහැ. එයා බලනවා ඒකට අඩුගානේ උතුරු දකුණු හොයාගන්න. එහෙම නැත්නම් ඩෝච් එකක් හොයාගන්න. මොනවා හරි කතා කරනවා. මොකද යා කවදාකවත් ඉඳලා නැහැ කෙලෙස් නැත්තර. ඒක නිකන් කුඩල කොට උඩ තිබ්බම වගේ. කුඩල කොට උඩ තිබ්බම උඩරි වෙහෙස. ඌට ඕනේ තෙතයි යඳුනයි. ඌ පෙරලයි. ඌට කිව්වොත් මේක හරි පිළිසිදු තෙත තැනකට වැඩිය මේක හරි රෞඛ්‍ය සම්පන්නයි මේ අඳුර තැනකට කියලා ඌට ඒක හරියන්නේ නැහැ. අපේ හිතත් කුඩලෙත් තමයි. ඒක හොයන්නේ අඳුරයි තෙතයි. මේ යන්න හදන්නේ වියලි තැනකට. එතකොට අර කුඩල කොට තිබ්බ කරගෙන. නෝත් මේක පුද්ගල දෝෂයක් නෙවෙයි මානව මනසේ හැටි. ඉතින් අපි ඒක අත්තර තියලා ට්‍රයිල් එකක් හරහම යන දින නිසා මේක දහස්වර සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කළා ලෑස්තිලා ගියත් හිත පැකිලෙනවා. දෙකක් තුනක් දෙපැත්තට පර කෙරුවට පස්සේ ඔන්න ඒකෙම ශිල්පේ තේරෙන පටන් ගන්නවා තමයි. අපේ ළමා කාලේ අපි මෙතෙන් එනකොට අනන්තවත් තමයි මෙතෙන් ගිහිල්ලා තියෙනවා. ඒ හැම වෙලාවෙම අපි බය වෙලා අතනෝල් ගැට ගහලා තියෙනවා. පිළිත් කියවලා තියෙනවා. වස් කවි සෙත් කවි කියනවා මෙතෙන්ට නොයන. ඒකල කියන මොකටද බාහන කරන්නේ? නිවන් දකින්න. නිවන එනකොට බය වෙනවා. මේකට කියන්නේ fear of unknown, fear of freedom. ඒකට කියනවා new phobia කියලා. අනිත් දෙකට යන්න හදනකොට ඒක යන්න දෙන්නේ නැහැ. ඒ නිසා බුදුජානනාංශයේ ධර්මයට යන්න නම් සෙල්ලක්කාරයි. දන්න පාරේ නිවන නැහැ. ඒක දන්න තැනකින් පටන් ගන්නක් කියලා බුදුහාමෝ. කරගෙන කරගෙන යනකොට ඔයගොල්ලෝ නොදන්න තැනකට යනකොට බාල දක්ෂෙක් බාල දක්ෂිකාවක් වෙන්න වෙනවා. හැමෝටම වෙන්නේ වෙන්නේ කලාතුරකින් ඒ මනුස්සයන් වෙන්නේ බය වෙලා අපහුව. ඒක නිසා මේක නිකන් මේ හරි ප්‍රහේලික අසුරුකක් තියෙන්නේ. ඉතින් භාවනා කරන එකතු වෙලා මේකට ලෑස්ති වෙලා මේක වඩා ගන්න ඕන ඉලක්ක. ඒක ආවට පස්සේ බය නොවී සිටීමට කීපවත පරිශන කරන අදිෂ්ඨාන කරගෙන යන්න ඕනේ මම කාය ජීවිත නිරපේක්ෂ යනවා කියන්නේ. එයාට යන මොකද හැප්පෙන්නේ මොකක්වත් නැහැ. ඒකට හිත හුඟස් බයක් ඇති කරනවා. අර අර කුඩල කොටුද තිබ්බා. ඉතින් ඒක භාවනාවෙන් හැදෙන එකක් නෙවෙයි. දෘෂ්ටියෙන් හැදෙනවා. ඒක යොමු සමාස්කාරයෙන් හැදෙන. කොච්චර භාවනා කරත් උතෙන් කියලා හැරිලා එන ගතිය තියෙනවනම් පොද කියන්නේ. ඒ කියන්නේ දින ප්‍රගති ගන්න ලැසෙන්නේ. ඉතින් ඒක කඩන්න තියෙන එකම ක්‍රමේ මේ කමඨාන් සුද්ධ කිරීම එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කරනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයක් අමාරුයි මේ වරණ ගන්න. අචිනේට දාන්න අමාරුයි. ඒක ගැටේ තියෙන එතන නිසාට කොහොම හරි ඒක ඉස්මතු කරගෙන සාකච්ඡා කරන්න යන්න කරනවා. නානස්සේ පාවිච්චි පළවෙනි පියවර හතරේ අන්තිම පියවර ගැන මම අහලා තියෙන පොතේ කියලා තියෙනවා. නැද අපි අර දෙවෙනි කොටසේදී දෙවෙනි කොටසේදී මුලාමෙත අපර පැහැදිලි වෙනවා. ඊට හතරවෙනි අවස්ථාව වෙනකොට හුස්ම හොඳට ස්මූත් වෙනවා. ස්මූත් වෙනවා කියන්නේ කාම වෙනවා කියලා. ඊට පස්සේ ප්‍රතිබාල නිමිත්ත කියන එක ඇති වෙනවා කියන්නේ. මගේ ප්‍රශ්නශාලාවස දැන් මේ මහත්මිය කිව්ව අන්ධකාරය මේ පරිභාව නිමිත්තද අපි ඉස්සෙල්ලා පොඩි ප්‍රශ්නයක් විසඳ ගන්න ඕනේ මහත්මයා විස්තර කරන ක්‍රමය සමතපූර්වක විපස්සනා ක්‍රමය. නමුත් පිටපැත්තට තියෙන විපස්සනා පූර්වක සමත ක්‍රමයක් තියෙනවා. එතකොට ඔය ප්‍රශ්නේ උඩ තව දෙකට කැඩෙනවා. සමතපූර්වක විපස්සනා ක්‍රමය යනකොට ඉගෙන ධ්‍යානකට ලැච් කරගෙන යන්නේ තමන්ගේ අරමුණ හොඳට කීකරු වේගන වේගන වේගන යනකොට නැත්නම් පාතකම්මගේ වචනේ කියන නීවරණ ටික අයින් වෙනකොට හේත ප්‍රබාසන ප්‍රබාසන කියලා කියන්නේ අර ගොජ ගොජ තමයි තිබුණු වතුර වලක් වතුර මුට්ටියක් තැම්පත් වෙනවා වගේ වෙනවා චලිතයක් අඩු වෙනවා එතකොට 95ක් විතර වෙන්නේ ප්‍රබාසන නාලෝකයේ ඒක වර්ණාත්මක වෙන්න පුළුවන් නමුත් සමහර විටක ආලෝකවල බන්ධකාරයක් හැබැයි Taman හොඳට තේරෙනවා නීවරණ බලපෑම නැහැ කියලා. ඒ නිසා බුද්ධකෝසාචාර්යන් වහන්සේ සඳහන් කරලා තියෙනවා තරුවා රෝග, කහ පාට නිල් පාට වර්ණ, එහෙම නැත්නම් අවසුදු පාට, සුදු පාට වගේ වර්ණ පේනකොට නැත්නම් කපු ඇට වගේ කළු පාට දේවලුත් පේන්න පුළුවන් කියලා. ඒ නිසා ඒක ඉස්තිරව කියන්න බෑ මේක පෙනිය යුතුයි කියලා. නමුත් යෝගාචරණ තේරෙන්න පටන් ගන්නවා සතිය අඛණ්ඩයි. අරමුණ දැන් හොඳට කීකරු වෙලා එක්කෝ නෑ එක්කෝ තැන්පත් වෙලා එතකොට අර හිතේ කෙලෙස් නැති ගතිය විවිධ රූපක මාර්ගයේ නිදර්ශන මාර්ගයෙන් පෙන්වනවා අපි සුගතෙන් බලාපොරොත්තු වෙන වර්ණාලෝක නමුත් අනිත් පැත්තට යනවා හැබැයි විපස්සනා පූර්වකම සමතිලන එක නදන්නවා ඕව ලස්සනට එහෙම පිටිකප කපා නැතුනට ඕකම තමයි විපස්සනා කියන්නේ විපස්සනාවේදී එන සමාධියට මේ අර්ථචාරය මේ අර්ථනා කියලා නම් වඩන්නේ ඒක එක තැනකවත් අතර වෙන්නේ එකකින් එකට එකකින් එකට තල්ලුවම තල්ලුවම යනවා ඒ කියන්නේ අපි graph එකක් ගන්නොත් පඩි පඩි තියෙන එක එහෙම නැත්නම් smooth curve එක කියන විදිහට smooth curve එක විපස්සනා වගේ සමත මේ පඩි පඩි bar chart එකක් යනවා එකම තමයි මේ සමතය කරන අය එහෙම කියවට කැමති විපස්සනා කරන අය කියනවා ඒකක් කිරුවත් එකයි මේකක් කිරුවත් එකයි කියලා තමන්ගේ වැඩේ ජස්ටිෆයි කරගෙන යනවා සම්පතිකේ තියෙනවනේ උපචාර සමාධි කියලා වෙන එකක් තියෙනවා පළවෙනි සමාධි ධ්‍යාන කියලා එකක් තියෙනවා දෙක කියලා තුන කියලා කියනවා කියන්නේ. ඒ සර්වඥ දේශනාවේ එහෙම කියනවා. ඒ නිසා මේ වගේ දේවල් වලදී ඒකාන්ත උත්තර දෙන්න බෑ. මොකද ඒ පුද්ගලයාගේ ආධ්‍යාශික කොහොමද දන්නේ? සම්පත පූර්ණම එක නැත්නම් ওই කියන විදිහ උපචාර සමාධි මට්ටම් අප්‍රාණ සමාධි මට්ටම් යනවා. විපස්සනා කරන එකත් ඒවා යනවා කිසිම දැනක නතර වී වල බලා ඉන්නේ නැහැ. ඒවා මේ ස්ට්‍රැටිෆයි කරන්නේ එතන එතන වර්ගීකරණ නැහැ එකක් අක්කොන එකකින් එකකට අයින එකකට යන ඒක නිසා මේ දෙකටම ඉඳ තියාගෙන ඕනේ උත්තරයක් ප්‍රශ්නකට උත්තරේ දෙනකොට නැත්නම් අපි එක පැත්තකට බර වෙනවා අයියෙන් කතා කරන්න පුළුවන් කමක් නැහැ මම කතා කරනවා සයන්ස මේ ආනාපානසති භාවනාව කරන්න ඕන පිළිතුරු දීලා පස්සේ විපස්සනාව කරනවා එහෙම දැන් තියෙනවා. මම මෙහෙම කියන්න hina වෙන්නත් එක්ක. මම ඉස්ලාම් ඉඳලා කැනඩා ඉම්බෙදිකට ගියාට පස්සේ ඉම්බෙදි යුව ඉන්ටර්විව් එකක් කරන්න ඕන. ඉතින් අර මල්ලිකා කිව්වා යන්න ඕනේ ස්වාමී ඉන්ටර්විව් වලට ඒගොල්ලෝ නිකන් දෙන්න ඕන. කොහොමද ඒගොල්ලෝ බලපෑම් කරන්නේ. ඊපස්සේ ගියාට පස්සේ වෙඩිනවා දෙන වීඩියෝ එකක් සුද්දා ඉඳගෙන මගෙන් අහනවා ඇයි යන්නේ කියලා. ඊට මට කියන්න කිව්වා උත්තරේ කටපාඩම් කරලා තිබ්බේ මම මොකද බෞද්ධ මධ්‍යස්ථාන බලන්න යනවා කියලා කියන්නේ. මම ඒක කිව්වා. ඊට පස්සේ සුද්ධ පාඨක ගත්තා. ඊට පස්සේ කිව්වා දැන් මේකේ මේ භාවනා කරනවා කියලා ලියලා තියෙනවා කියලා. මොකද ඉතින් ඊට පස්සේ රැකිට භාවනා කරන්නත් අපි ඒකත් කරනවා කියන්නේ. භාවනා කරලා තියෙනවා කියලා බලන්න. මොකක් ටිකක් කරලා තියෙනවා. ඊට පස්සේ ඇහුවා යාගේ ප්‍රශ්නේ. කොච්චර දුර ගියාට පස්සේද සමත භාවනා විපස්සනාට හරවන්නේ? පස්සේ මානසික සුද්ධට ඔය අඩු ගන්න මෛත් එක දවස් තුනතරක් භාවනා කරන්න ඕන වගේ කේන්ද්‍රී බලලා කියන්නේ ඔය වීසුම් කාමරය එහා පැත්තේ ඉඳලා මට ඒක කරන්න බෑ. දවස් තුනකට භාවනා කරනකොට තමයි යාගේ හොඳ සැලකිල්ලෙන් බැලුවොත් යන්නේ සමතරිත විපස්සනාද කියලා කියන්නේ. ඇත්තටම ආනාපාන සති භාවනාවේදී එහෙම කිසිම හැරෙල්ලක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. භාවනා භාවනා විසින් අරගෙන යනවා. සතිපට්ඨාන සූත්‍රයේ සර්වඥාන්සේ ආනාපානේ පළවෙනි චතුස්ක විතරයි පෙන්නලා තියෙන්නේ. කායන වචන චතුස්ක පෙන්නලා නතර කරනවා. ගිරිමානන්ද සූත්‍රය ආනාපාන සති සූත්‍රයේ එතනින් ගියාම විනය පිටකේ දෙවෙනි ධ්‍යාය දෙවෙනි පාරාජික කිව්වෙදී ආනාපාන යනවා 16 ආකාරයට වෙන්නවා. මොකද ලස්සනට සර්වඥාන්සේ ගෙලින්ම කියන ආනාපාන සති සූත්‍රයේදී මේ ආනාපාන සතිය වඩනකොට කිසිම හැසිරීමක් කරන්න ඕනේ ආනාපානේ හැසිරීම බාර ගන්නවා. එකින් එකට අරගෙන යනවා. ඒක නිසා මේ මූල ධර්ම ප්‍රශ්නේ ඉතර බරක් කරගන්න නරකයි. Tamanda තියෙන ඇත්තටම සතිය. නැත්නම් ආනාපාන සතියම කියමුකෝ. ඒක අකණ්ඩව යන බවට වගා බලාගත්ත. සතිය වගවලා ගන්නවා. තමයි ගෙනාවු කර්ම ශක්තිය හැටියට, උපනිෂේ සම්පත්තිය හැටියට අරගෙන යනවා. එහෙම නැතුව දවස් ගානකින් හෝ එහෙම මොනවාරි උපමානකින් කියන්න බෑ මෙන්න මෙතන ගියාට පස්සේ යන්නේ කියලා. සම්බන්ධ පැත්තෙන් බලන්න. සම්බන්ධ පැත්තෙන් බලලා කියනවා සෞපචාර අට සමාපatti කියන සීමා වැසලි ඕන තැනකදී විපස්සනා දානවා. උපචාර සමාධිය සිට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි රූප ධ්‍යාන පහය හතර කියන අරූප ධ්‍යාන කියන ওই පරාසය ඕන තැනකින් විපස්සනා කරනවා කියන්නේ. ඉතින් ඒකදී ඔය සුක්ඛ විපස්සනාව කියලා මේ කාලේ බටහිරට ප්‍රසිද්ධ වෙච්ච එක කරන්නේ යන්තම් අරමුණා සමාධිය ඇති කරගෙන සමථ පැත්තට යන්නේ නැහැ. කෙලිම විපස්සනා වෙලා යනවා. ඉතින් ඒකකට මේ සමත භාවනා පිළිබඳ ධ්‍යාන භාවනා පිළිබඳ ලොකු දැනුමක් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. සතියේටම වැඩේ බාර දෙන්න. ඒතකොට සතිය චුට්ටියක් කරගෙන යනවා. අවසර ස්වාමීන් වහන්සේ දැන් සති පත්තන සූත්‍රයේ අහිත දේශ බලා පිටීම කියන දේ ගැන බුදුරජාණන් වහන්සේ සතියට විස්තර කරලා තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඒකකොට කාය වාසයේ දැන් පිළිදීලා විස්තර පරිදි කය අනිවිගේ සම්පූර්ණ භාවය පිළිබඳව තීරණය. ඒකට කාය වේදනා චිත්ත ධම්ම. උඩ ධම්ම ඔය කොටි ඉතුරු තුන පිළිබඳව අපි කොහොමද ක්‍රියා කරන්නේ විශේෂයෙන්ම කාය වේදනා චිත්ත ධම්ම ධම්ම කියන තැන විස්තර කරලා දෙනවා සංකේත ස්වාමීන් වහන්සේ කුසලාකම් කුසලාකම්ම කුසලාකම්ම අභ්‍යාසය. එතකොට ඕවා සිතට ගැනීමේදී ඕවා විග්‍රහ කරන බලා ගැනීමක් සිදුවේ නෙමෙයි කියන එකයි මට කියන ප්‍රශ්නය. ඉස්සලහම ප්‍රශ්නය තමයි ඉස්ලා ප්‍රශ්න කියන්නේ කායන වසන කොච්චර කරන්න ඕනද වේදනාන ප්‍රශ්නවට යන්නේ. වේදනාවක් කරන කොච්චර කරන්නේ චිත්තාන වසනාට යන්නේ. ඒකයි ප්‍රශ්න තියෙන්නේ. නමුත් එහෙම මේ පොදු පිළිසකට පොදු සමීකරණයක් නැහැ. සමහර කට්ටිය පෙර භවවල උගා කායන වසනා කරලා තියෙනවා නම් ඒවට කායන වසනා පුච්චක් කරපු ගාම වේදනාන වසනාට යන්න පුළුවන්. ඒක නැති තරම් ගෙන අපු නිශ්චය සම්පත් වෙනවා. ඒ වගේම වේදනා සංඥා සංස්කාර කියන තුන අනුවත් පුදුල සත්‍ය වෙනසක්. වේදනාවල ස්පෙෂලායිස් වෙච්ච හංගොප්පර ගතිය సౌందර්ය ගත කරන එක්කනාට කාන්පසලද වේදනා පසල ස්ටෙප් එක හදලීසි. හැබැයි ආත සංඥා සංස්කාර අදාළක් නෑ අහුවෙන්නේ නෑ. ඉතින් ඒකට ඒ දෙක කෙරුවට පස්සේ යාළ දැහැන තුනක් යනවා. අනික මේ ධර්මානුපස්සනාවේදී කුසල ධර්ම අකුසල ධර්ම කතාවක් නෑ. ඒක තියෙන අභිධර්ම. අභිධර්ම ධර්මානුපස්සනාවේ තියෙන්නේ නීවරණ ධර්ම, උච්චංග ධර්ම, චතුරාර්ය සත්‍ය වගේ දේවල්. ඉතින් ඒකදී අපි ඇත්තට මේ වගේ වැඩමුළුකදී බලාපොරොත්තු වෙන්නේ අර මූලිකට. පිටිය සකස් කරලා දීලා, ඒ කියන්නේ සත්‍ය පුරුදු කරලා, ඒ සත්‍යයට ආනාපාන වගේ කෝපින් විලකීමව සම්බන්ධ කරලා, ශක්තනක සම්බන්ධ කරලා කොයිතරක වැටුණත් ආයශරයක් එතෙන්ට එන්න පුළුවන් තත්ත්වයට හදලා දෙන්න ඕනේ. හදලා දුන්නාට පස්සේ ඒ කෙනාගේ උපනිෂේ සම්පත්තිය හැටියට සමහරු ටිකක් රූප ධර්ම ගැන කතා කරලා නාම ධර්ම වලට යනවා. සමහරු රූප ධර්ම ගොඩාක් විශේෂණය කරලා තමයි නාම ධර්ම වලට යන්නේ. නාම ධර්ම වල සමහරු වේදනා ස්පෙෂලායිස් කරනවා, සමහරු සංඥා ස්පෙෂලායිස් කරනවා, සමහරු සංස්කාර. ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා සියලු දෙනා කියලා යම් කම්පාවේ. නමුත් හැම කෙනාටම හැම කෙනෙක්ම විශේෂණය කරන්න ඕනේ. අපි කරන බේසික් එකකට අපිට මෙච්චර සබ්ජෙක්ට් තිබුණාට PhD එක ගන්න එක සබ්ජෙක්ට් එකක් අරගෙන ඒක ස්පෙෂලායිස් කරනවා BS BS එක කරලා ඔක්කොම සබ්ජෙක්ට් ස්පෙෂලායිස් කරන්න බෑ ඒ වගේ මේ දේ ඇත්තටම කියන්න පුළුවන් එකම ඇහැලක් වචන හලක විතරයි කියන්නේ ආශයක්ෂේ ඥාන අනිකොල ක්‍රාන්තියේ මූලික දුසු වණ්ඩේ හදලා කියලා හිතටම යන්න ආරිනවා එතකොට හිත යන්නේ තම ගිනාව උපනිෂද සම්පත් වල හැටියට තමයි මෙහෙවන්න ගිය ගමන් පැටලෙනවා. හිතන කරන්න ගිය ගමන් පැටලෙනවා. අදාළ නැති දේවල් කරනවා. හිතට යන්න දුන්න සතියට පෙරමුණ ගන්න දුන්නොත් අනිවාර්යයෙන්ම සතිය අරගෙන යන්නේ ගහක මුල ඕජාවන් උනේ දුවන්නේ. පොරදින දිහාට මුල දුවනවා. තෙතකනේ දිහාට මුල දුවනවා. ඒක උඩ පෙන්නේ නැහැ. ඒ වගේ සතිය වැඩිනවා. ඒ නිසා සතිය අදාහගෙන මුල්තක දීලා ගියොත් ওই මූල ධර්ම ප්‍රශ්න දෙක නැත්තම් හැම කෙනෙකුගේ හිතේ පැහැවෙනවා නේද මං යන පාර හරිද මම මේ කොතනදීද මේක මෙහාට අරවන්න මම වේදනාව බලන්න ඕනද සංඥා බලන්න ඒක යෝගාවයට අදාළ වෙන්නේ නැහැ ඒ වගේම යෝගාචර දන්නෙත් නැහැ වැඩි ඉවර වෙනකන් දන්නෙත් නැහැ කොයි පාරට ගියේ කියලා හැබැයි කර්මස්ථාන දෙන කෙනා සුතමේ ඥානය භාවනා ඥාන තියෙනවා එයාට සාමාන්‍ය ට්‍රේස් කරගන්න පුළුවන් මෙයා යන්න හදන්නේ මෙන්න මේ පාරට එහෙම එයා දන්න කෙනෙක් වුණොත් එයා යා නිසා දෙන උපදේශ හරි ඍජුයි. විශ්වසනීය නැත්නම් කනබල්ලම තමයි තියෙන්නේ. කනබල්ලන් ගැටලා තියෙන්නේ. ඒ නිසා මූල ධර්ම දැනගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හොඳ උපදේශ පන්තියක් කියනවා. හොඳ උපදේශ පන්තියක් නෑ ගුරුලෙක් නැත්නම් තමයි මූල ධර්ම දැනව තමන්ට අදොක්කාර කරනවා. ඒකට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ ළඟ තියෙන අඳුම කන්ව ටික හදාගෙන පුළුවන් කතිය ගිහිල්ලා එළඹිලා එළඹිලා වාසය කරන්න ඕනේ සුදුසු පණිවිඩය හම්බ වෙනකොට සුදුසු කුසලයේ හම්බ වෙනකොට ඉතුරු කිම්බ පැනගන්න මට්ටමට පැනගන්න පුළුවන් විදිහට තමයි සූදානම් වෙලා ඉන්න එක තමයි කරන්නේ. ආවාහන සත්‍යය පටන් ගන්න විනාඩියක් දෙකක් දැන් කිව්වා කියනකොට ආශ්‍රාසය පටන් ගන්නවා ඉස්සෙල්ලා නැත්නම් හිතේ වෙනවා. උපදේ අතෝ ප්‍රශ්‍රාසයේ ඉඩක් නැතුවම සිතනකට පටන් ගන්නවා. නමුත් ලැබෙනවා තේනවා. ඊට පස්සේ වගේ නාට්‍ය කරගෙන යනකොට විශාල මුදිකක් මැද කෙටියෙන් සිවුම ආස්වාද ප්‍රශ්‍රාස වෙනවා. නමුත් ලැබෙනවා එච්චර හැදිරෙන්නේ නැතුව ගොඩක් කෙටි සිවුම් ඊට පස්සේ ආශ්‍රද ප්‍රශ්න දෙකම නොපෙනී වගේ යන හිස් ඉඩතිගේ විස්තර කරනවා නම් මේ වගේ දැන් මේ හදලා තියෙන පොළව ඔරිජිනල් එක හදලා ඇලිකාලි ෆිට කරලා ඇලිකාලි ෆිට කරලා බාස් හොඳ නම් හේතු කොච්චර ලස්සට වදනවද කියනවනම් වදලා ගාලා පොලිෂ් කරාට පස්සේ මෙතනින් පටන් ගත්ත දුවිලි කඳුල අතෙන් යනකම් ගෙනියන්න පුළුවන් කිසිම දැනක හරියට තනි වීදුරු තාඩු වගේ හිටින්. එතකොට හතෙල මෙතන තනි ඇල වගේ වෙන්නේ. හැබැයි මේක හදලා තියෙන්නේ කැලි පුට්ටු කරලා. වාස්හඳ නම් ගානෝ ගෑවිල්ලා ගාලා පොලිෂ් කරාට පස්සේ අතෙල දුවිලි යනවා. මොකද අවුරුදු 20ක් ගියාට පස්සේ මොකද මේක විදව් වෙනවා. එතකොට දුවිලක් ලකාරයට ගෙගෙන යනකොට ඔක්කොම මගේ තියෙන හිල් වලට වැටෙනවා. එතකොට දුවිලි අහරගෙන යන්න බෑ. අපි මේකේ හිස් දකින්නේ හිල් දකින්නේ මේක පුට්ටු හින්දර වත්තලා තියෙනවා. නමුත් ටික ටික ටික ටික මේක විඩව වෙන පටන් ගන්නවා කාලයක් එක්ක. නමුත් දැනටත් මේකේ හිතනක් තියෙනවා. මේකේ දැනටත් තියෙනවා ඉඩක්. ඒක තමයි ලොකු වෙන්නේ. එතකොට අපිට හිස්වකාශය පැත්තෙන් මේ හොඳට හදෝ මේ කියලා බැලුවත් එයාට පේනවා ඔය කොච්චර ලස්සන පාස් වැඩි කෙරුවත් අවුරුදු 20ක් කරනකොට ඉඩක් වෙනවා. ඒ වගේ තමයි ආනාපාන කරගෙන යනකොට ඉස්සලා පේන්නේ යායට එක දිගට පේනවා. අත්තනින් මෙතනින් විතරක් පේනවා ආස්වාසේ ප්‍රස්වාසය ඉවර වෙලා දින්ගිත්තක් කියලා යනවා ආස්වාසේ පටන් ගන්න කියලා. එතෙන් තමයි ඉස්සලා උඹදෙනකොට විඩව අහුවෙන්නේ ප්‍රස්වාසයේ නිමාවස ආස්වාසේ පටන් ගන්නවා. ආශ්‍රය ප්‍රශ්‍රය ආශ්‍රය නිවාස ප්‍රශ්‍රය කරන්නේ මේක කරම සිද්ධ වෙනවා අන්තිම ගියාට පස්සේ මේ හිස්තන ක්‍රමයෙන් ක්‍රමයෙන් ලොකු වෙලා ආශ්‍රය ප්‍රශ්‍රය දෙක නැති බුල් හිස්තනක් විතරක් මතුවේ මේ දෙක එකිනෙකට සාපේක්ෂයි ඉර නගිනකොට තරුණි වෙනවා ඉර බයිනකොට තරුපි වෙනවා දෙකම හැම වෙලාවෙම තියෙනවා තරුත් තියෙනවා ඉරක් තියෙනවා ඒක නගිනකොට තරු බහිනවා. ඒක බහිනකොට තරු නගිනවා. ඒ වගේ මේ හිතන කියන්නේ ආස්තික ප්‍රඥප්තිය, තානාස්තික ප්‍රඥප්තිය. විද්‍යාව කියන්නේ matter and antimatter. කිසිම matter එකකට මේ ලෝකේ ඉන්න බෑ. ඒක antimatter එක නැත. ඉස්සෙල්ලා භෞතික විද්‍යාව අල්ලගෙන ගියේ matter එකේ දිගේ තමයි. ඊට පස්සේ වුණා ලෝහ, ද්‍රව, ඝන ඔක්කොම විදුවා. දැන් අයින්ස්ටයින්ගේ පස්සේ හැම මැටරකටම ඇන්ටි මැටර එකක් අහනවා. යාර මූල ධර්මයෙන් වෙන්නවා නමුත් ඇන්ටි මැටර හොයලා බලනකොට මැටර එක පරිසරයේ නැත්නම් පරිමාවකේ 104යි ඇන්ටි මැටර 196ක් දැන් අවකාශයට බලනකොට අවකාශයේ වස්තු තියෙන 104යි හැමතැනම හිස් හැබැයි හිස් කියන්නේ හිස් එක නෙවෙයි ඉස්සරහට ලොකු අර්ථයක් ගන්න. ඒක ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි කියලා දෙකට කඩලා තියෙනවා. ඒකට කියනවා කිසිම උපකරණයකට කිසිම ඉන්ද්‍රියකට අහු වෙන්නේ නැහැ. හැබැයි පද්ධතියේ 96ක් ඇන්ටි මැටර්. ඕක තමයි බුදුහාමුදුරු ශූන්‍යයි කියලා කියන්නේ. අපිට පේන්නේ 104 විතරයි. ওই 104 තමයි පිළිසයා කරන්නේ, ඉඩන් නඩු කියන්නේ, වැටවල් ගහගන්නේ, දෙපා වේලි වගන්නේ, රණ්ඩු කරන්නේ, උඹේ මගේ කියලා. නමුත් දන්නේ ඔය අල්ලගත්ත එකේ 96ක්ම හිස් කියලා දන්නවනේ. කොට ඔච්චර නටන ගන්නෑ. දැන් විද්‍යාඥයෙක් අහු වෙන්න වලිගයක්වත් නැතිලා තියෙනවා. අල්ලගෙන අල්ලගෙන ගියා හතර දිගේ ගියේ. දැන් කියලානකොට එන්නේ එන්නේ එන්නේ හිස්. ඉතින් ඒගොල්ලෝ දැන් කියනවා බුදුජානනාංශ අවුරුදු 2000 සාලේ ඉස්සලා මේක ශූන්‍යයි කියලා කිව්වේ. පොත් එකට නෙමෙයි. අහම්බයක් නෙමෙයි. බුදුජානනාංශ බැලුවේ මිනිස්සු මේ නැති දෙක මොනවාරි හදාගෙන ඊර්ෂ්‍යා කරවට බලන කරනවා. බුදුරජාණන් කියන ඕකේ නාස්තික පැත්ත ශුන්‍ය පැත්ත බැලුවා නම් ඔච්චර ඊර්ෂ්‍යා කරන්න දෙයක් ඕකේ නැහැ කියලා. ඉතින් මේ සෙල්ලම තමයි ආනාපානය ඇතයි කියන තැනල නැතයි කියන තැන මොකද සිද්ධ වෙන්නේ. අපි ඒක කියන්නේ ගොරෝසු ආනාපානයද සියුම් ආනාපානයට යනවා. වචනට කියන්න පුළුවන් ආනාපානයද කියා ගන්න බැරි තැනකට යනවා. මේ දෙක හොඳට මේ හොඳට ඉස්සල දවස්වල වෙන්නේ ආවට ගියාට අහම්බයක් වගේ. නැවත නැවත දකින්න පටන් ගත්තොත් ඇති නැති දෙක අතර පරතලය සහ නැති දෙයින් ඇති දෙයක්ම වීම සහ ඇති දෙයින් නැති දෙයක්ම වීම හිස්තන්කෙන් ඇති දෙයක්ම වෙනවා ඇති දෙයින් හිස්තනක් වෙනවා මේ දෙක අතර දෙකටම සමහිත යෝගාචර පහළ වෙනකොට යා විපස්සනාකාරයක් වෙනවා හරි අමාරු මේ දෙකට සමහිත පහළ කරගන්න මොකද අපිට ඉදරන්ට අහුවෙන්නේ ඇති පැත්ත විතරයි ප්‍රඥාවට විපස්සනාවට නැති පැත්ත ගොඩක් අම් වෙනවා. ඉතින් ඒ දෙක වෙන නැති පැත්ත දකින්න හිත කලබල වෙනවා. කෝල වෙනවා. ශක කරනවා. නමුත් ප්‍රകൃතිය නැති පැත්ත තමයි. නැති දේ කෘතව. ඉතින් බුදුචානන්ද මේක මූල ධර්ම වශයෙන් ඥානවන්තයන කියලා දෙනවා. කරලා පෙන්නලා දෙනවා. ඕනම අරමුණක් ලෝකේ අරගෙන උගාක් කියලා බලන හිටියොත් ඒක නීවරණ නීරස වෙලා නිර්වර්ණ වෙලා නැති තැනට ඒක අපි ආනපානේ හරහා ගන්න සක්මන හරහත් ගන්න පුළුවන් ඒකින්ද වැඩ හරහත් ගන්න පුළුවන් නමුත් උඟ දෙන කල්ලන්නේ කර මූල කර්මස්ථානේ හරහා ඒක මේ ගුප්ත දෙයක්ද විද්‍යාවක්ද කියන දෙක අතර වැඩ හිරලා තියෙනවා නැති පැත්තට යනකොට ගුප්ත වෙනවා ඇති දේ මනින්න පුළුවන් නැවත නැවත කියලා බලන්න පුළුවන් කරන විද්‍යාව වෙනවා දැන් ඒ නිසා මේ දෙක අතර අතිමත ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙතෙක් විස්තර කරපු විශේෂකල දාපු උපත ධර්මයක් මේ ලෝකේ මහා ලෝකෙන් කියලා කලකන විද්‍යා ධර්ම දෙක එකිනෙක අතර නැට ගන්න නැත්නම් භාවනා දිනුවක් කරනවා. ඒ නිසා දුරණික මොනට යන්නේ නැතුව අනමන ගුරුසු අවස්ථාව දකින්න. එතකොට හිස්තන අඩුයි. සියුම් වේගන යනකොට අතනින් මෙතනින් මේක විඩම් වෙන්න පටන් ගන්නවා. අන්තිමට ආනපන නැති වෙලා යන තැනට එනකොට හිස්තන විතරයි පේන්නේ. ආනපන කියලා කැලේ ටිකක් නිකන් දුවිලි ටිකක් නිකන් මේ අන්තියක් කවුරු ආසර දමා ගැනීම වගේ නැත්නම් බලාකුලක් ඇතුළට ගිහිලා ජනන්තු දැක්කවට විතරයි තියෙන්නේ. ඈතේන වරන බලාකුලක් කියන ගෙඩියක් වගේ වෙන්නේ. බලාකුලක් අස්සේ යනකොට හැප්පෙන දෙයක් නැහැ. අපි ආනපන ලඟ වෙලා උඩට විතර කල් බලන්න ඈතේන මනුස්සකම ගෙඩිය ඝණය ඒකකය හරහා යනකොට පුඩාංශු එක හැප්පෙන දෙයක් නැහැ. ඒක හොඳට විග්‍රහ කරන්නේ මේ මැසටි ඔක්කොම එක පොදියට හැදෙනකොට මේ වදයක් කියලා කියනවා. දුන් ටිකක් අහුවා මේ මැස විසිලා ගියාට පස්සේ වදේ නැති වෙනවා. හැබැයි මොකුත් වෙන්නේ මේ මැස ටික එහෙම ඉන්නවා. ඒ වගේ දෙයක් තමයි මේ සත්‍ය වැඩින්න වැඩින්න අරුත් ලඟ ලබනකොට වෙන්නේ. ඉතින් ඔක ආර්ථික පැත්තේ විස්තර කරනවා. ද්‍රව්‍ය, රූප, ද්‍රව්‍ය නැත්නම් අතර මහ ධාතුන් හරහා විස්තර කරනවා. භාවනා කරපගෙනාට ආරූප ද්‍රව්‍ය හරහා, හිස්තන හරහා, ගැප් එක හරහා විස්තර කරන්න පුළුවන්. එකම දේ තමයි බලන දෘෂ්ටි කෝණය වෙනසක් තියෙන්නේ. සාමාන්‍ය යෝගාචරය පටන්නේ රූප දැකලා රූප අතර තියෙන හිස්තන දැකීම හරහා තමයි අරූපෙට එහෙම නැත්නම් අවකාශයට හිස්තනට යන්නේ. නැත මේ නැක්කේ ඉඳලා මම සාමාන්‍ය භාවනා කරනකොට මම දැන් මගෙන් කෙරෙන්නේ මම ඉඳගෙන දැන් ඉඳගෙන ටිකක් වෙලා ගන්නවා මගේ මේ මනසේ කියන ගියවට ගන්න කරන්නේ කියන්නේ කාර්යාලයක් එහෙම නැත්නම් තරාවක් වෙනවා දෙනවා පොඩ බලන කොහෙන්ද වෙන්නේ එන්නේ කියලා බලන්න ටිකක් උත්සාහ කරන් පස්සේ ඒක වෙනායින් පස්සේ ඒක මගේ නෙමෙයි මගේ මම නෙමෙයි මගේ නෙමෙයි කියලා ඒක අයින් කරලා එහෙම ටිකක් වෙලා ගියා ප්‍රායෝගික වාක්‍ය ගියන් පස්සේ ඊට පස්සේ යනවා ආනාපානසති. ඒක ලේසියෙන් කරගන්න. ඒකටද කියන්නේ විපස්සනා පූර්ව පූර්වාංගම සම්පේතිය. සමහරට කියනවත් ඒකත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඔය කියන විස්තරෙන් ඒ වගේ දෙයක් 100ක් ඇත්තද නැත්තද කියන්න බෑ. මොකද සමත ක්‍රමයේදී කරන්නේ ඒ වගේ හිත අවුල් කරන දෙයක් තියෙනවා නම් බුද්ධ ධර්ම සිතේට වගේ දාලා ඉතින් අර කියන ප්‍රශ්න ටික පොඩ්ඩක් ඒවා ටිකක් විහිරි වටා ගන්න. ඒවා ටිකක් ඇනස්ටයිස් කරගන්න. ඒවා හැම දැම්පත් වුණාට පස්සේ ආනපන්න දාන්න. මේ ප්‍රශ්නාවේදී වෙන උපක්‍රම පාවිච්චි කරන එක දිහා බලන දරන ඩිස්ක්‍රේට් කරනවා. ඩිස්සෝව් කරනවා. නේද? කොහෙන්ද ආපු දේවල් මම ඉල්ලපු දේවල් නේද? ඒත් හැල්ලනවා. ඒ නිසා ටෝන් එකේ හැටියට බලනකොට නම් විපස්සනා පූර්වංගම ගතියක් තමයි තියෙන්නේ. නමුත් ඔය ප්‍රමාණය මදි ඉතිර නිගමනයකට යන්නේ. ඇත්තටම නිගමනයේ මොකක්ම කෘත්‍ය සිද්ධ වෙනවා නම් කෘත්‍ය සාධනය වෙනවා නම් මේ ක්‍රමේ තමන්ගේ ආවේනික ක්‍රමයේ වශයෙන් බාරගත්තට වැඩක් නැහැ. නම සමාන පස්සට වෙනස් කරන්න ඉන්නේ. ඒක සාමාන්‍ය ගණනයක් පමණයි නේද? ඒ කියන්නේ ඒක තමයි බලන්න. ඒ තමයි දැන් ප්‍රායෝගික අංශංශ තියෙනවානේ. පටන් ගන්නකොට ඉතින් දවස් කුණු කන්දක් කියනවා. ඒක නිකන් වතුර උඩ පාවෙන පාසි වගේ. පිටිපොම් කැටියක් වතුර කියනවා නේ. ඒ කියන්නේ ඉස්සර උපමාවල තියෙන්නේ වතුර උඩ පාසි පාවෙනවා නම් වතුර උඩ පෙඳ කියන සල්විනියා පාවෙනවා නම් ඇතුළ බලනකොට තනලිලක් වගේ කවුරුත් ගියාම හැරිලා එනවා මේක වතුර නෑ කියන. වතුර යට තියෙන මිනිස්සයා දන්න මිනිස්සයා කරන්නේ ගිය කලින් එහාට මෙහාට කරපුවාම අර පෙඳ පාසි අයින් වෙච්චාම යට තියෙන වතුර හොඳට තියෙනවා. ඒ වතුර කලයක් කරගෙන ආපහු එනවා. ගිය ගමන් ආයෙ අර පෙඳ පාසි ඇවිල්ලා වැහෙනවා. ඒ නිසා දන්න මිනිහට එතන වතුර තියෙනවා. දැන් නැති මනුස්සයා ඇట్లా එනවා අයියෝ ඒක තනකොළ පිටියක්. ඒකේ වතුර නැහැ කියලා. ඉතින් සාක්ෂි තියෙන්නේ අර මූලික අර ඩිස්ක්ලේම් කරන එක නර පෙළ පාසිකේ පොඩක් අයින් කරන එකයි. යට ඉතාම පිසු වතුරක් තියෙනවා. ඒ ප්‍රායෝගික කටේ තමයි ඇත්තටම මෙතන අපි වාසියට ගන්නේ. වාසිය කරගෙන අපි එතන වතුර තියෙනවා කියන හැකි සංඥාවෙන්මයි යන්නේ. වෙනපාසෙ තිබුණා බෙදගෙන නිකන් මත් පිට පිටපා වෙන වෙනපාසෙ ටිකක් කලින් යන්නට කොට යනවා මතු ටික අරගෙන එනවා මේ ප්‍රායෝගික දැනුම එහෙම නැත්නම් ස්ථානෝචිත ප්‍රඥාව එහෙම නැත්නම් මේ ලෑස්තිලා යන ගතිය ඒක තියෙන මනුස්සය තියෙනවා දන්නේ නැතුව බෑ කියලා යන මනුස්සයා සටනක බහින්නත් ඉස්සලා කරාදයි ඈතින්දලා කියලා මේක කතා කරනකොට මම ගිය තැන දැන් අම්බල පිට නැති මේ කොහෙද වතුර කියලා මිනිහා ළඟට යන්නේ නැහැ පරිහරණය කරන්නේ නැහැ නිසා මේවා ඒ කියන්නේ appropriate technology. දැන් ගලපෙන තන්වසින වල පාවිච්චි කරලා යන්න. ඔය නෝන පාවිච්චි කරලා මනසට ඉස්සරහට තව ගොඩාක් ක්‍රමසාවිදි පහළ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි හොයාගත්ත දේවල් නේ. ඒ නිසා මේක ඉදිරියට කරන්න යන එක කිසි බයක් නැතුව අනුමත කරගන්න. දැන් අපි බාහිර ඒ විදිහට අවස්ථාවලදී අපි සතිය වඩනකොට අපි පුරු වෙනවා පුරු වෙනවා දැන් මේ කියන්නේ දැන් කාලේ කරන වාචිකාස්කී කියලා වචනයක් ඒකත් එක්ක කොහොමද සඳහන් වෙන්නේ සතිය ඒ දිනු කරලා ඒක පස්නාවට යන්න පුළුවන් වෙනවා ඒක මම හිතනවා අර මුල් ප්‍රතිස්පන්දිත් මම පුළුවන් තරම් ඒක මතු කරගන්න. අපි ඉස්ලාම කරන්නේ মাল্ටි ටාස්කින් නැතුව මේ වගේ ඇවිල්ලා දවස් හතක් අටක් ඒකට වෙන් කරන සීල් අරගෙන කරලා කොහොම හරි සතිය අඳුනලා දෙනවා. ඒකට අපි කරන්නේ ඇතම දුර වෙන්න දෙන්නේ නැහැ, කන්න තත් දැහෙන්න දෙන්නේ නැහැ, කය හොල්ලන්නේ නැහැ. උස්මත කියලා අරගෙන মাল্টি ටාස්කින් නැහැ, සීල් වැඩ බහ කපලා එකක් එක කරනවා. ඒක සක්මණ ගියාට පස්සේ රූප ටිකක් එනවා, සද්දත් එනවා, චේතනා පූර්වකත් යනවා, තැන් තැන් වලට සතිය දුවද්දී සතිය නරක කරනවා. ඊට පස්සේ සත්‍ය දර්පණ කෙලවරට ගියාට පස්සේ හැරෙන්න ගියාම හරි අභියෝගයි. එනකොට එදින වැඩවලදී මේක පුරුදු කරලා තමන් තමන්ගේ වැඩක් කරගන්න. ඉතින්දා වැඩවලදී සත්‍ය පවත්තන. පවත්තගෙන යනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා වැඩ දෙක තුනක් තිබුණට one thing at a time and that done well කියලා. එක වැඩකට තමන් ප්‍රයෝජන දීලා කරනවා නම් අනිත් වැඩ ඉබේම හිතෙන තමන් වැඩි කරනවා. දෙක තුනක් අතර දාගත්තොත් දඩම් වල බදා ගන්න ගියා වගේ එක ගෙඩියක්වත් හම්බ වෙන්නේ. අත දැම්මොත් එක ගෙඩියක් ගන්න. ඒක නිසා Taman තේරුම් ගන්න ඕනේ මට ඩාගින් වන්න නිකන් අත බුතරතෝ පණින්න නැතුව මගේ නිලයේ හැටියට මගේ තත්ත්වය හැටියට මගේ ප්‍රයොරිටි එක මොකක්ද කියලා ගන්න. ඒක කියන්නේ සම්පජන්‍ය කියන්නේ. සාර්ථක සම්පජන්‍ය, සප්පාය සම්පජන්‍ය, ගෝචර සම්පජන්‍ය, අසම්මෝ සම්පජන්‍ය මේ වැඩ ගොඩක් තිබුණ බලියට කාටවත් දෙක තුනක් කරන්න මේ නිසා තමන්න දන්නේ නැත්නම් මේකේ මේ මං විශ්ින් අනිවාර්යයෙන් කළ යුතු වැඩේ මේකයි මම කාටවත් ලව්ව කරගත යුතු වැඩේ මේකයි කියලා දන්නේ නැතු ඔක්කොම කරේ දාගත්තොත් ඒ මිනිස්සයා ඉන්න නායකත්වය දෙන සමාජයම කඩාවැටෙනවා ඉතින් ප්‍රයිවට් සිලෙක්ෂන් ඕනේ ප්‍රමුඛතාවය දැනගන්න ඕනේ දැනගෙන විතරක් මදි ඩිවිෂන් ඔෆ් ලේබර් ඕනේ ඊට පස්සේ ට්‍රාන්ස්පරන්සි ඕනේ එතකොට තමයි සිස්ටම් එක දුවන්නේ. බුදුසසුනක ඉන්නකොට gediya pitima බාර දෙනවා සාරිපුත්‍ර සාන්තර මේ වැඩේ කරපන් කියනවා. ආනන්දවරුන්ට ඒ gediya pitima බාර දෙනවා. විසාකකට කතා කර කියන මේක කරපන් කියනවා. මේ පිටා රජුන කතා කරලා මේක කරපන් කියනවා. ඉංග්‍රීසි හන්නේ නැහැ. හැබැයි ඊට ඉස්සෙල්ලා තෝරන්නේ මනුස්සයක තමයි බාර ගන්න. ඉතින් ඒගොල්ලෝ වැඩේ කරලා ඉන්න බුදුහාම report එකට පස්සේ හොඳයි කියනවා. ඒක නිසා යකඩේ පඤ්ඤාරාම හඳුරු කියනවා බුදුහාමුදුර විතරක් කියලා මේ වෙනකොට සාසනයක් නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අරන් තියෙන වැඩ ටික බලනකොට ඉතාම නිහතමානී උන්වහන්සේ ඇදලා තියෙන පරදියා බලනකොට උන්වහන්සේ කියනවා මම මල්වට්ටිය බුදුන්ට පූජා කරනකොට සාක්කුව දාන ගිල එක මලක් මල් ආසනයේ කොනකින් කියනවලු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. බුදුචානන්සේ දීලා තියෙන්නේ එසේ මෙසේ මේ ටාස්ක් එකක් නෙවෙයි. වචනයක් කතා කරලා සම්පූර්ණ නියතමානීව අද පැවිදි වෙච්ච තැනක ඉඳලා බුදුහාමගේ අග්‍ර ශ්‍රාවකයා දක්වා තියෙන සේරම පැහැදිලි කරලා. ක්‍රින්සා වැඩ කරගෙන යනකොට භාවනා කරගෙන යනකොට සමගිය තියෙනවා නම් බුදු වෙනවා කියන කමක් නැහැ. ඒතකොට ඩිවිෂන් ඔෆ් ලේවල් තියෙනෝනේ. සම විභජනය තියෙනෝනේ. විනිවිද පේනෝනේ. තමන් ගන්නවනේ මේ ටික මම කරනවා. මුලියත් මේ ටික කරන්න ඕනේ කියලා. ඒ දේ නැතු ඔක්කොම අල්ලපදාගෙන කවදාකවත් කරන්න බෑ. අනිත් එක තමයි යෝගය දෙන්න ඕනේ. වෙලාව හොරක් ඕනේ. වෙලාව හොරන අතර තමයි පැන්නට මොකක්වත් හරියන්නේ. වෙලාව හොරන කියන්නේ බර දෙන්න මොන එකද දෙන්නේ හම්බ වෙනවා. අපරාධ කියනවා මට විතර වැඩ වගේක් තියෙනවා. මොකද කියන අදිමොත කට්ටිය කියලා. ඔබ මේක කරපම් ඔබ මේක කරනවා කියලා අනේකයි තියෙන්නේ. ඒ නිසා නායකත්ව පුහුණුව කියන එක අතින් සතිය ඊටාමත්ම ලොකු ඉඩක් එකතරම් දෙනවා. ඒ ඇති වෙන ඉදී සම්පජන්ගේ ඉදිරියට ඇවිල්ලා තෝරලා එක එකකට වැඩ කරනවා. සතියට වැඩ කරන්න බෑ. සතිය සම්පජන්යට ඉඩ දෙනවා. සම්පජන්යේ තේරිම වේදීම කරනවා. සතිය වක බලා ගන්නවා සාමයේ පවතින බවට, ඉඩ පවතින බවට. එතකොට සම්පජන්යේ ඉතුරු වැඩි කරලා දෙනවා. ඒ නිසා ඒක ඇත්තටම මේ කොහොමවත් සහජාසයද කියන්නත් බැරි ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට සහජාසයෙන්ම දක්ෂයි. හැබැයි දැනට තියෙන මැනේජ්මන්ට් ටෙක්නික් වල උගන්වන්න උත්සාහ කරනවා මේක. උගන්වන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ ඒකට අර එක වැඩකට එක වැඩක් කරලා පුරුදු කරපු පුරුදුව හරහා තමයි විවිධාංගීකරණය කරලා බොහෝ වැඩ කරන තත්ත්වයට එන්නේ. ඒක මම උදාහරණයක් වශයෙන් දෙන්නේ. බයිසිකලයක් පොස් බයිසිකලයක් පදින මිනිස්සයා මුලින් ඒ මනුස්සයා අත් දෙකේම හැන්ඩල් එක අල්ලගෙන දෙන්න තව කෙනෙක් එළින් ඉන්න ඕනේ බයිසිකල් එක කෙලින් තියන්න. ඒසරේ මනුස්සයා අයියෙන් අත් දෙකේම අල්ලගන්න බෑ හැන්ඩල් එක. නමුත් දෙවන්න නැතුව වේගය පුරුදු වුණාට පස්සේ ටික කාලෙකින් එක අතක් අතල්ලා කරන්නේ. තනියට ඉපදෙන්න පුළුවන්. ඊට පස්සේ හොඳට පුරුණ පස්සේ අත් දෙකමත් අතහැරලා. නමුත් කවුරු හරි ඇහුවොත් අත් දෙක අතහැරලා බයිසිකල් බලයට උගන්වන්න කියලා උගන්වන්න පුළුවන්. මම දැකලා තියෙනවා බයිසිකල් පදිනවා අද්දකට ඇරලා මම ඔබට ඕන ගාණක් දෙනවා මට උගන්නපන් කෙලින්ම හැන්ඩල් එක අතහැරලා පස්සේ නැති එන්නේ කියන්නේ දෙන දේ ඔබ පාරේ අයින මිනිස්සු ඉන්න මිනිස්සුන්ට හෙල්මට් අතන දීපන් කියනවා ඔබට හෙල්මට් එකක් විතර දාන්න බෑ පාරේ අයින මිනිස්සුන්ට හෙල්මට් අතන දෙන්න මේක ඉස්සලා අනිවාර්යෙන් කව කෙනෙකුගේ උදව්වෙන් හරි බයිසිකල් කෙලින් කරගන්න ඕනේ ඊට පස්සේ අත් දෙකම දාලා පුරුදු වෙනවා වෙනසේ එකකට අතහැරලා එහෙමම තමයි යන්නේ ඒක නිසා මේ සුදුසුකම් නැතුව මල්ටිටාස්කින් කරන කට්ටිය ගැන හොඳ විහිළුවක් තියෙනවා. අපේ මේ පීඩාදී ආමතෝලිය තියෙන හිතවිලි කීය කියලා පොතක්. මේ ළඟදී කෙනෙක් කියනවා. ඒක කියනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති, අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති. ඔය මල්ටිටාස්කින් කරන සුදුසුකම් නැති මිනිස්සුන්ට වැඩ දීපු ගමන් ආන්නනවා කියන දේර. දැන් ඔය පොලිටික්කෝ වත් කරපුවාම ඒක තමයි වෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම ගෙවක් කියන බාහිර අරගන්න වෙනම සබ්ජෙක්ට් එකක් ගන්නෙ නෑ. තියන්න. ඒක නිසා මුද්‍රණාශී ක්‍රමේ 1 2 3 4 ඒක කියන්නේ අනුපොබ්බ ශික්ෂා. අනුපොබ්බ කිරියා අනුපොබ්බ වැඩිපරිදි අපි ඇත්තට උගාවක් වෙලා ගන්න ඕනේ මේ 1 2 3 අල්ලගන්න. ඊට පස්සේ ඒක ගැම්ම ගන්න පටන් ගත්තට පස්සේ අපිට වළක්වන්න බෑ. වයස සීමාවක් නෑ. ඥාන පිරිම ભેදයක් නෑ. පුතුම විදියට මේ පැවෙන්න පටන් දැන් හැමදාම බිකින කෙනෙක් වෙනවා. හැමදාම ආධුනිකෙක් වුණොත් ඉදිරිය ෂුවර්ට. ලොකෙක් වෙන්න හැදුවොත් ආධුනිකෙක්වත් වෙන්න බෑ. ඒ හැමෙකට ගොඩාක් නිහතමානීකම ඕනේ. ගොඩාක් වැරදි බාර ගන්න ගැතියක්. ඒ වගේම නව ක්‍රම සහගත පරිශන කරන ක්‍රමයක් තියෙනකොට සම්මා සම්බුද්ධත්වයට දක්වම යනවා. සම්මුතිය මත සුළු ප්‍රශ්නයක් තියෙනවා. මයික් එක මයික් එක ගන්නවා. මොකද ප්‍රශ්නයක් තමයි ප්‍රශ්නයක් තියෙන සික්කා බයිනර් රෙකෝඩින් වලට සම්මත වල ප්‍රශ්න තමයි මේ ආනාපාන සති භාවනාව කරගෙන යද්දී සතිය සමහර වෙලාවලට මේ නේස මූලික පිටිනවා. සමහර වෙලාවට උපුරහකට එනවා. ඒක කාටවත් ඒ වුණාට ඒ කියන්නේ ඒක දැන් හුඟක් වෙලාවට මේසර් කෝල් එකේ පිළිත. නමුත් සමහර වෙලාවට ඒක වෙනස් වෙනවා. ඒක ඒකේ ස්වභාවය නැතුව ඒ මම මේසර් කෝල් එකට ඒ සතිය පිළිතට පොදු කරන්න මේක තමයි නිත්‍ය සංඥාව සහ අනිත්‍ය සංඥාව දෙක අතර වෙනස. අපේ හිත බුදු වෙලා තියෙන්නේ මේ ලීනියර් এডুকেෂන් සිස්ටම් එක. එක එක ගේකාව දිගේ බලන එකින් එකට යන ක්‍රමයට ඒ නිසා අපි හරියටම ෆෝමියුල එකක් හිතාගෙන ඉනවා ඒකෙන් පිට වෙච්ච ගමන් හිතනවා වැරදුනා වැරදුනා කරනවා මොකද බුදුචානන්සේ පළවෙනිම පාඩම තමයි අනිත්‍යතාවය මොනම දෙයක්වත් දෙසරයක් එක වැටියට සිද්ධ වෙන්නේ නැහැ එක වැරදි සිද්ධ වෙනවා කියනවනම් උට නිවන් දකින්න බෑ නිතරම වෙනස් වෙන නිසා තන වෙනස් වෙන්න පුළුවන්. ගොරෝසුකම වෙනස් වෙන්න පුළුවන්. ආනපානදී නිින්දි නැතිලෙ වෙන්න පුළුවන්. ඒ කොයි දෙය කෙරුවා සතිය කැඩෙන්නේ නැහැ. ඒක අර මූල උපදේශ පන්ති කියන්නේ වම දකුණ කියන කොට සාමාජ කියන කොට එතන සතිය දකුණ කියන කොට එතන සතිය. ඒ වුණා සතිය කැඩෙන්නේ නැහැ. ඒ වගේ Taman දන්නවා නම් දැන් තියෙන නාසිකාග්‍රේ හිත දැන් තියෙන වම් නාසිකුගේ ඇටපැටි විදිහ දැන් තියෙන උඩුතලේ. ඉතින් සතිය කැඩෙන්නේ ඒක ඇත්තටම මේක ලස්සනට තේරෙන්න මෙහෙමයි කියන්නේ. එක තැනම පවතිච්ච සතිය පවතිනකොට තියෙන සතියට වඩා හුඟක් හොඳ සතියක් තමයි තැන් තැන් වලට මාරු වෙද්දී පවත්වන සතිය. එහෙම නැත්නම් මේ පොළවේ විදින කෙනාගේ සම්බර බහල් තියෙනවනේ. අපි කියන බැරල් එකක් උන්නගල බැරල් එකේ පෙරලන ගමන් ඇවිදින්න පුරුදු වෙනවා කියන. ඒ මනුස්සයා සම්බර භාවිතවලදී වටිනවා. තවන බැරල් එකේ බැරල් එක බැලගෙන ඒක යන ගමන් ඒක සම්බන්ධතාවය කියන්නේ. ඒ වගේ කොතෙන් එයා පැන්නා. ඔය සමාධිය ඉන්න කෙනා තමයි එකතන කියන්නේ. සතිය ඉන්න කෙනා දන්නවා ඒක කොහෙ පැන්නා. Taman දන්නවනේ. ඒ පැන පැන යන තැන සතිය අල්ලන්න පුළුවන් හරි දෙලක්කාරයි. එයාට විතරම মাল্ටි ටාස්කින් වල පුහුණුකම ලැබෙන්නේ. ඒ නිසා අපි කිසිම දෙයක් පටන් ගන්නකොට අපි ඇත්තටම ප්‍රකටම දැන දාලා අල්ලගත්තට අරමුණ වෙනස් වෙන්න පුළුවන්, තන වෙනස් වෙන්න පුළුවන්, ප්‍රියප්‍රිය ගති වෙන්න පුළුවන්, ගොරෝසු සීන් වෙන්න පුළුවන්, දුර ළඟ වෙන්න පුළුවන්. ඒ 11 ආකාරයක වෙනස් වෙන්නේ. ඒ සම්බන්ධයි මගේ අත්දැකීම ඉරියව් වෙනස් වෙද්දී තමයි මුලක් ලාවට සිද්ධ වෙන්නේ. ඒකම ඉරියව් වෙනස් වෙනවා. හැපෙන තැන වෙනස් වෙනවා, සතිය වෙනස් වෙන්නේ නැත්නම් අන්න දක්ෂයි. හොඳයි අපි වින් කරපු කාලයට වැඩි වෙලාවක් කියලා තව ප්‍රශ්න තියෙනවා නම් අපි පමාවෙන්න නැත්නම් අපි මෙතනින් සමාප්ත කරනවා අපි අපි කරන්න බලාපොරොත්තු වෙන වොකින් එකක් ඊට පස්සේ 4 සිට 5ට දැන් සිටින් මෙඩිටේෂන් එකක් කරනවා මම මේ වෙලාවට ගයිඩඩ් මෙඩිටේෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නැවත අපි 6:30ට හම්බ වෙනවා පළවෙනි ධර්ම දේශනාව සඳහා ශිරු දෙනාට තේරුවන් සරණයි